මේක තමයි මේ සූත්‍රයේ සාමාන්‍ය නිගමන පාඨයේ වශයෙන් වගේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ නිගමන පාඨයෙන් පස්සේ ඒ ධර්මයට අහුම්කන් දීපයත්ෝ මොන මොන විදිහේ ආනිසංස ප්‍රතිඵල ලබා ගන්නද කියන එක සඳහන් වෙන සම්ප්‍රදාන කුල නිමාව තියෙනවා. මේකේ තියෙන්නේ මේ මේ සර්වචනාංශ විසින් කරන අවසාන ප්‍රකාශය ඒ විස්තරය කරන්න ඉස්සර වෙලා ඒ පොට්ටපාද සූත්‍රයේ දිගහැරෙනවා. ඒක දීඝ දීඝනිකායේ සඳහන් වෙච්ච දීර්ඝ සූත්‍රයක් කර්ණුකාන රාශියක් සංග්‍රහ වෙච්ච එක ගුණයකට අමනපු මල් මාලයක් වගේ සූත්‍රයක්. ඒ සූත්‍රයේ අවසානයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා මේ අපි මෙතෙක් කරා මේ කතා කරපු සූත්‍රය ලෝක සාමාන්‍යයක් ඒ කියන්නේ ලෝකයේ සාමාන්‍ය දෙයක් එහෙම නැත්නම් සම්මතියක් කට්ටිය එකතු වෙලා මෙහෙමයි මෙහෙමයි කියලා සම්මත කරන ලද්දක් ලෝක නිරුක්තියෝ එක්කෙනෙකුට කෙනෙක් තමන් අත්දකින්න දෙයක් අදහන දෙයක් විඳපු දෙයක් සාකච්ඡා කරනකොට පෙන්වන රූපකූප මාර්ගයෙන් තමයි මේ කතා කරේ ඒක නිරුක්ති මාර්ගෙන් තමයි කතා කරන්න පුළුවන්. මට දැනෙන දේ තව කෙනෙකුට දන්නඳ වෙන ක්‍රමයක් ලෝකේ නැහැ. ඒ සංඥාව හරහා නිරුක්ති හරහා තමයි කරන්නේ. ලෝකවෝකාරා මේක තමයි ව්‍යවහාර ක්‍රමය. ලෝකයේ සත්තු අතරක් තියෙනවා ව්‍යවහාර ක්‍රම. ඊට අමතරව මිනිස් අතර ඊනාව සහ භාෂාව තියෙනවා. ඉතින් මේ ව්‍යවහාර ක්‍රම අනුව තමයි අපි එක එකනාගේ ඇඟුම්, එක එකනාගේ දැනුම් ඒකිනේ කෝමාරු කරගන්න. එහෙම නැත්නම් ලෝක පඤ්ඤාත්තියෝ කට්ටියකට වෙලා සඳහන් කරගන්නවා. මෙන්න මේ වචනෙන් අදහස් වෙන්නේ මේකයි. නැත්නම් මේ ව්‍යාකරණය මෙහෙමයි. එහෙම නැත්නම් pāli භාෂාව ගත්තොත් මේක මුග්ගල්ලාන ව්‍යාකරණේ මේක කච්ඡායන ව්‍යාකරණේ කියලා කට්ටිය තුළ ප්‍රත්‍යක්ෂය ඇති කරගන්න. ඊට පස්සේ මේ ප්‍රඥප්තිය පිටලා කටයුතු කරනකොට අදහසුව මාරුවේදී සංනිවේදනය කියලා කියන්නේ පටල කියනවා අඩුයි. එහෙම නැත්නම් අදහසුව මාරු වෙනවට අමතරව මේ සංඥාව නිසා සංනිවේදනය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න රාශියක් ලෝකේ තියෙනවා. ඒක කොහොමඩක්වත් ගලවන්න බෑ. ඒක බේත් බීලා බේතෙන් හටගත්ත රැලක් වගේ. සාමාන්‍ය බේත් දුන්නේ විස බීජයක් නැති කරන්නයි. නමුත් බෙහෙත වැඩි වුණාට පස්සේ දිගට ගන්නකොට බෙහෙතින් හැදෙන ලෙඩ භේසජ්‍ය සමුර්ථිත රෝග කාද්දාක සනීප කරන්න බෑ. ඒ වගේ තමයි අද ලෝකේ තියෙන මිනිස්යාට තියෙන තිරසනුට නැති සනීප කරන්න බැරි ලෙඩ රාශියක් තියෙනවා. ඒ රාශියට හේතුව sannivedana. කතා කරනකොට යන්නේ කොයිද කියලා අහුවොත් මල්ලේ පොල් කියන කතාව. ඉතින් ඒක නතර කරන්න බෑ මොකද ඒක අර ඉතා වටිනා උපකරණයක්, ඉතා වටිනා හැකියාවක් වැරදියට පාවිච්චි කරලා තියෙන අබ්බැහියලා. ඉතින් දිගටම අපි මේ අබ්බැහි යන තාක්කල් තිරසනුන් අපේ දිහාට hina වෙනවා. මොකද මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් නිසා මිනිස්සු සියල්ල අවුල් කරගෙන කතා කරනවා. තිරසනුන් අතර කතා නැහැ. ඒ නිසා හැඟුම් සියුම් සියුම් හැඟුම් මාරු කරගන්න බෑ. නිවන් දකින්නත් බෑ. කෙලස් කපන්නත් බෑ. හැබැයි අපිට විතර දැවෙන තැවෙන ප්‍රශ්න නැහැ. දැවිලි මේ මේ sannivedana ප්‍රශ්න නැහැ. හටගත්තා වූ ප්‍රශ්න නැහැ. අපි එක එකනත් එක තියෙනවා. ඉතින් මේ ටික නිසා සර්වචන්නාංශේ ඒ තිරිසරුන්ට වැඩි වෙලා අපට තියෙන මේ sannivedana ක්‍රමය වාසියට පාවිච්චි කරන්නත් අවාසියට පාවිච්චි කරන මිනිසුන්ගේ චෝදනා වලින් වෙන් වෙලා තථාගත කියන නම අරසා කරන්නත් උන්වහන්සේ මේ තෙක්කල් මේ සූත්‍රයේ සාකච්ඡා වෙච්ච ටික නිගමන ගාතාවකින් කියනවා ඉමේ කොචිත්ත ලෝක සාමාන්‍ය ලෝක විනිරුත්‍ය ලෝක වෝහාරා ලෝක පඤ්ඤාති මේ මම මෙතෙක් කියලා කතා කරපම් මිනිස්සු සාමාන්‍ය දන්න දේ මිනිස්සු විසින් සම්මත කරගන්න දේ ව්‍යවහාර භාෂාවකට පමණයි ඒක නිරුක්ති මාර්ගයෙන් උපමා රූපක මාර්ගෙ විතර කතා කරන්න පුළුවන් ඉන්නේ යේහි තථාගතෝ වෝහරති අපරාමසති බුදුරජාණන්සේක පාවිච්චි කරන ව්‍යවහාර කරනවත් ඒක දැඩිශේ ගන්න මේමයි සත්‍ය අන්‍ය දේ බොරුයි කියලා පටලවා ගන්නෑ මේ sannivedana වතෙන් පමණයි පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒක දැඩි මත ධාරීන් ගාව මූල ධර්මවාදීන් ගාව ආගම්නිකාය වාදීන් ගාව නැහැ. ඒගොල්ලෝ කියනවා මේ අපි දන්න එක විතරමයි සත්‍යය. ඉන් පිටේ ඉන්න කට්ටිය අසත්‍යයි, ඒය මරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ. ඒගොල්ලෝ අපේ සතුරු කියලා. ඉතින් මේක ඇත්තටම මිනිස්යාගේ ගතිය නෙවෙයි, sannivedanයේදී ඇති වෙච්ච අතුරු ප්‍රශ්නයක්. ඒක අද බෞද්ධ නිකායන් අතර බෞද්ධ සානිකුත් ආගම් අතර ඒ ආගම් අතර නිකාය අතර තියෙන සම්ඩුව සම්පූර්ණ අමතර වාසී ලබන්නේ දේශපාලනඥයෝ නිකාය ඇති කළ නිකාය අතර ගැටමක් කරපුවාම මිනිස්සු නිකම්ම දැපෙන දෙමිලා හිටිනා ඒකට ආණ්ඩු කරන්න ලේසි මිනිස්සුන්ට ආණ්ඩු කරන්න ලේසි ඉතින් ඒ නිසා මේ ගැටුම මනුස්සයන තියෙන සුවිශේෂී ගුණයක් වැරදිට පාවිච්චි කිරීමෙන් ඒක නොමග යැවීමෙන් පාලකයන් විසින් කරන ලද ලද්දක් කියලා අපිට පිටින් කියත හැකියි. මේකමයි විඥානය කරන්නේ. අපේ විඥානය කරන්නේ ඒකයි හැම වෙලාවෙම දෙක දෙකට බෙදනවා. බෙහෙද කරනවා. ඇතුළත පිටත හරි වැරදි හොඳ නරක බෙහෙද කරලා ඒ දෙක අතර ගැටුම හරහා විඥානය පෝෂණය ලබනවා. විඥානය ආහාර ලබනවා. ඉතින් ඒ නිසා අපි අතර යම් වෙලාවක හිතේ දෙකට ගතියක් හිතේ සැක ගතියක් ඒක දෝ මේක දෝ කියන සැකයක් තියෙන හැම වෙලාවෙම විඥානයේ සුවසේ පෝෂණය ලබනවා සුවසේ ස්ථාවරත්වය ලබනවා ඉතින් ඒ නිසා අපිට ඒක නැති වෙන්නම් හිතේ ඒක සමාහිත ගතියක් ඒකෝදි භාවයක් ඒකාග්‍ර ගතියක් තියෙන. ඒතර මුළු හිතම එක පිළිවෙලට පිදු වෙනවා. එතකොට විඥාණයට පෝෂණය ලබන්න අමාරුයි. හැබැයි හිත එක කරපමණින් විඥානය අත්තාවර කරන්න අමාරුයි. හිත එකක කරගෙන ඒ සඳහා කළ යුතු භාවනා ක්‍රමකට විපස්සනාව කියනවා. අන්නේම කිරුවොත් ඒක නාඩ මේ විඥානයේ විසින් කරන මේ ජාත්‍යන්තර අන්තර්ජාතික කූට ආන්දෝලන කරන වැඩේ අපේ විඥානය කරන හැටි දැනගන්න පුළුවන්. නමුත් ඒක ලේසි නෑ මොකද ඒ විඥානයේ අයිතිකාරයාමයි මේ විඥානයේ තියෙන වැරදි දකින්න හදන්නේ. ඒක හොරාගෑමයි පේනනවා වගේ වැඩක්. අන්න එවැනි කැපිල්ලක් තමයි සර්වඥාන්සේ මේ හුණියම් කපනවා වගේ මේ පොට්ටපාද සූත්‍රය කපන්නේ. ඉතින් සම් දැනට එවැනි ප්‍රශ්නකට අහුවෙලා පීඩා විඳින කෙනෙකුට නම් සර්වචනාංශේ ඇවුලත් බේරලා කැඳත් බොණ්ඩ ක්‍රමයක් හදලා දීලා තියෙන හැටි හොඳ දැලිපියක් කාලා අරගෙන මයිල විතරක් කැපෙන්න හැම නොකැපෙන්න කපන හැටි ඉතාමත් ලස්සන විචාර කරනවා. ඉතින් ඒක අදාළ නෑ තේරෙන්නේ නෑ ඒ තමන් ඉන්න ප්‍රශ්නේ පිළිබඳව තාම හිතපු නැති අයට. වෙන විදිහට කියනවා තාම රූප බලලා මදි වෙලා සද්දහල මදි වෙලා ගඳ රස જાති පහස જાති තාම ලබා ගන්න බැරි ඒ දරිද්‍රතාවයේ පෙන්න කෙනෙකුට මේක අදාළ වෙන්නේ. මෙයාට යාට තේරෙන තියෙන්නේ ඕව කරන්න කිව්වොත් අපිට තවදුරටත් විවිධ හැඩතල රූප බලන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ගඳ සද්ද ගඳ රස පහස ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා ওই වගේ කිස්තන තරක අපිට ඕනේ අපිට ඕනේ පාන. අපිට ඕනේ සල්ලි කියන જાතිකුත් තියෙනවා. ඒ අත්තන මේක අදාළ වෙන්නේත් නැහැ. ඒ බෝඩ ජනතාව හසුරුවන සල්ලි තියෙන ඔක්කොම රූප සද්දබඳ තියෙන මේ මිනිසුන්ට ව්‍යාපාර කරලා ප්‍රවෘත්ති හදන කපටයන්ට මේක අහුවෙන්නේ නැහැ. අල්ලන්න කමක් කරන කමකුත් නැහැ. ඇල්ලුවොත් ඒගොල්ලන්ගේ බිස්නස් වැටෙනවා. ඒ නිසා මේ මැද ඉන්නව පන්තියක් එහෙම තද දරිද්‍රතාවයට අහුවෙලක් නැහැ. තද විදියට අනුන් නොමගාරින්නෙත් නැති තමන්ගේ ආධ්‍යාත්මය ගැන හිතන්න කැමති මේක මේ පැටලම ලියා ගන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙන කෙනෙකුට නම් මේක අදාළ වෙනවා. ඉතින් ඒක නිසා අපි මෙවැනි සූත්‍රයක් ඉදිරියට තියාගත්තාම ඒකෙන් අදහස් කරන්න බෑ එදා මෙදා අතර කවදාකවත් ඔක්කොටම මේක දිරවනවා කියන. ඔක්කොට මේක ගැලපෙනවා කියන. නමුත් ගැලපෙන සුළු පිටසක් ඉන්නවා. එදත් හිටියා අදත් හිටියා. ඒ පිටසටත් මේ මුළු සූත්‍රයේම එක විදියට රස නැහැ. මේක යම් යම් මාතෘකා තේරෙනවා. යම් යම් කොටස් මේක නම් මට අදාළයි කියලා තේරෙනවා. අන්න එවැනි සීලයට සමාධියට ප්‍රඥාවට කියන තුන් කට්ටායමටම ගැළපෙන සූත්‍රයක් මේක. ඒ නිසා මේකේ කාරණා අපි විස්තර කරන්න අද වෙනකොට ධර්ම දේශනා 30ක් ගෙවක් කරලා තියෙනවා. අද අපි ඉන්නේ ජූලයි මාසේ 31 වෙනිදා. මේ වෙනකොට 30ක් ගෙවට ගත්තා 31 වෙනි ධර්ම දේශනාව විශේෂයක් වශයෙන් කියන්න තියෙන්නේ 31 වෙනි ධර්ම දේශනාවේ මේ පොට්ටපාද සූත්‍රයේ නිමාවක් දකින්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි මේ ධර්ම දේශනාවේ ඉලා පොට්ටපාද සූත්‍රයේ සම්පින්ඩනයක් තියෙන කරුණු සාරාංශ කර ගැනීමක් බිඳු කර ගැනීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැම ඊට ඉස්සෙල්ලා පවත්තන ධර්ම දේශනාවකදීම මුලදී පොට්ටපාය සූත්‍රය පිළිබඳව පසුබිම නිදානේ හඳුන්වා දීමක් කරා. ඉතින් ඒක අදත් ඒ විදිහට කරනවා නම් එදා සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ සවැත්නුවර වැඩ ඉන්න කාලේ කියන්නේ පස්චිම බුද්ධ ශාසනයේ සර්වචනාංශයේ උදේවරුේ ශිවර ඇඳගෙන පාත්‍රය අරගෙන පින්ඳ පාත්‍රය සඳහා පිටත් වෙනකොට තේරෙනවා පින්ඳ පාත්‍ර සඳහා කල් වෙල වැඩි කියලා. ඒතර සර්වචනාංශයේ යන පාරේ පිටපත පාරේ මග තියෙන පොට්ටපාද පරිබ්‍රාජිකයාගේ ආරාමයට ගොඩ වෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ සර්වචනාංශයේ බොහොම සුහද සහෝදර සම්බන්ධකමක් තිබිලා තියෙනවා. නැත්තම් එහෙම ආරාධනාවකින් තොරව වෙන තැනකට යන්නේ නැහෙනේ. ඉතින් මේ ਸਰවචනාංශයෙන් වරිනකොට ඒ පිළිස සාමාන්‍ය කතා බතා කර කර අල්ලාප සල්ලාපේ යෙදෙන්නේ මේ පොට්ටපාද පරිබ්‍රාජකයා ਸਰවචනාංශයේ පැමිණීම කොච්චර සාදර වුණාද කියනවනම් කොච්චර වටිනා උපස්ථානයක් විදිහට සැලකුවාද කියනවනම් ඒ පිරිසට කියනවා තමන්ගේ ගෝල බාලෙින්ද සරුවච්චන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ සද්ද කරනවට කැමති නෑ. නිස්සද්ද වෙයල්ලා. උන්වහන්සේ පැමිණීම මංගල කාරණාවක් අපේ වගේ ස්ථානයකට කියලා පිරිස නිහඬ කරනවා. ඊට පස්සේ ਸਰවචනාංශේ වඩා හිඳුණා. වඩා හිඳුණාට පස්සේ අල්ලාහ් සල්ලාහ් ටිකක් කතා කරලා මොකද්ද ඔයගොල්ලෝ මං එනකොට කතා කිරුවේ ආදි වශයෙන් ਸਰවචන ප්‍රශ්න අහලා අන්න ඒ වෙලාවේදී පොට්ටපාද පරිත්‍රාජකයාගේ තියෙන උපාය ඥානෙ නිසා යා කියන ස්වාමීන් වහන්සේ අපි එනකොට කතා කරපු එක නම් කතා කරලා හිටපු දේවල් නම් ඔබ වහන්සේට අහලා නුහුරු දේවල් නෙවෙයි දන්න දෙයක්. නමුත් ඔබ වහන්සේ වගේ කෙනෙක් අපි වගේ තැනට ආවම අහන්න කාරණාවක් මගේ හිතේ තියෙනවා කියලා පොට්ටපාද පරිබ්‍රාජක වෙන කාටවත් අවස්ථාව දෙන්නෙත් නැහැ. එයා පුදුජානසික අවධානය යොමු කරනවා අර විශේෂයෙන් දැනගත යුතු කාරණාවට. අකින කුතුහල ශාලාවේදී අපි පෙර කාලයක කතාවක් හම්බ වෙලා සාකච්ඡා කරනකොට මාත්‍රකාවක් මතුණා. සාකච්ඡාව සඳහා ඊට කවුරුත් එකඟ වුණා. ඒකට කියන්නේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි දන්නවා ඒක ටිකක් සාමාන්‍ය එදිනදා වචනයක් නෙවෙයි අபிසඤ්ඤා නිරෝධය. ඉතින් අපි බෞද්ධයෝ වශයෙන් පොතපත කියව නැත්නම් පොත්පත නැත්නම් ටිකක් දන්නවා සංඥා නිරෝධය සංඥා වේදිත නිරෝධය නිරෝධ සමාපත්තිය කියන පද. ඒ කියන්නේ සංඥාවගේ නිරුද්ධ වීම කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. අபிසඤ්ඤා නිරුද්ධ වීම කියලා කියන්නේ අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ ඒ සංඥාගේ අති නිරෝධය. අපිට සාමාන්‍ය හිතා ගන්න බැරි ආධ්‍යාත්මික කරා පමනක් ගත හැකි ප්‍රතිපදාකේ පමනක් ගත හැකි සාමාන්‍ය විසංජ වීමක්වත් සැරබීම බීලා සීන ඇති කර ගැනීමක්වත් ඉන්ජෙක්ෂන් එකක් කාලා සීන ඇති කිරීමක්වත් නෙවෙයි ඊට වඩා දැක දැක දැන දැන මේ සංඥාව නිරුද්ධ කිරීමක් එහෙම කොහොමද කරන්නේ එහෙම කොහොමද වෙන්නේ කියන එකයි එදා ඒ සාකච්ඡාවේදී කුතුහල ශාලාවේදී කුතුහලයට භාජන වෙලා තියෙන සාකච්ඡාවට බාර වෙනවා ඉතින් ඒ වෙලාවේදී මේ වෙච්ච සාකච්ඡාවල අවසානයේදී නිගමන හතරක් අදහස් හතරක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ හතර මේ පොට්ටපාද බුදුහාමරණ ඉදපත් කරනවා. ස්වාමීන් වහන්සේ සමහරු කියනවා මේ සංඥාව ඇතිවීම නැතිවීම අහේතුයෙන් සිද්ධ වෙන්නේ කාටවත් පාලනයක් නැහැ. ඔහි එනවා, ඔහි යනවා. ආපු වෙලාවට සංඥේ වෙනවා, නැති වෙලාවට අසංඥේ වෙනවා. ඉතින් ඒකයි ලෝකේ නිසා ලෝක ජනතාවට සංඥාව පිළිබඳ අධිකාරී ශක්තියක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අසංයී දෙයක් කියන්නේ පාලනයේතර දෙයක් අහම්බෙන් වෙන එකක් කියලා. තව කෙනෙක් කියලා තියෙනවා එහෙම නෙවෙයි සංඥා කියන්නේ ආත්මය සංඥාව තියෙනකොට ආත්මය වැටෙනවා සංඥා නැතිකොට ආත්මය නෑ. ඒ නිසා සංඥාවයි ආත්මය දෙක එකයි. ඒකට තව කෙනෙක් කියලා තියෙනවා නෑ නෑ මට තේරෙනවා මේ සංඥාව ධානා මාර්ගඵල වඩන ශ්‍රවණ ප්‍රාප්තණයන් විසින් අපේ හිතට දානවා. දාපපු සංජී වෙනවා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයස අපේ සංඥාව ගන්නවා. උපේටි අපේටි. එතකොට අපි විසංඥ වෙනවා. නැත්නම් සංඥාවක් නැති වෙනවා. තව කෙනෙක් කියනෝ නෑ නෑ මම දෙන්න විදිහ නම් එහෙම නෙවෙයි. ඒ වගේ අභිඥා බලතර සහිත දිව්‍ය බ්‍රහ්මියෝ මේ වැඩේ කරනවා. සමහර දෙවිගොල්ල අපේ හිතට සංඥාව දානවා. එතකොට අපි සංඥී වෙනවා. ඒක ලපෙන් ගන්නවා. එතකොට විසංඥ වෙනවා. නැත්නම් සර්බලධාරි දෙවියන් වහන්සේ. එහෙම නැත්නම් මෞංකාර බ්‍රහ්ම පදාර්ථය අපිට සංඥා දෙන්නේත් ගන්නෙත් වෙයි. එතකොට සංජී වෙන්නේත් නොවෙන්නේත් වෙයි කියලා බුදුජානනාංශයට මේ පින්නපාත යනාල්ලපනන්දේ ඒ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒතර බුදුජානනාංශේ මේ අහේතු අප්‍රත්‍යම් වෙනවා කියන එක මුලින්ම අයින් කරනවා. ඒක ලෝකේ නාස්තික වාදයක්. අහේතු අප්‍රත්‍යම් වෙනවායි කියනවා කිසි කෙනෙක් සදාචාරයක් රකින්න එකක් නැහැ. කර්මයක් අදහන එකක් නැහැ. හේතුඵල ධර්මයක් අදහන එකක් නැහැ. ඒ නිසා මම ඒක මුලින්ම අයින් කරනවා. කියලා <clears throat> අනික් තුන පිළිබඳවත් බුදුජානක කියනවා මට තේරෙන විදිහට අනිත් තුන මම බැහැර කරන්නේ තර්කේ. අරකනම් මේ ආචාර ධර්ම පැත්තෙන් මම අයින් කරනවා. ඒක තර්කෙන් අයින් කරනවා. මම කියනවා සමර ප්‍රාක්‍රමණ ඔලුවට දානවත් නෙවෙයි. දිව්‍ය ප්‍රක්‍ම වල ඔලුවට දානවත් නෙවෙයි. ආත්මිකුත් නෙවෙයි. සීල සමාධි ප්‍රඥා ක්‍රමයට සංඥා දුරු කරන්න පුළුවන්. ප්‍රතිපදාවෙන් මේක දුරු කරන්න පුළුවන්. ඒ නිසා ඒක දෙයියු ප්‍රඥාව අපට කරලා දෙන්නේ දෙයක්වත් නෙවෙයි. ආත්මය තිබුණා කියලා බාර අරගෙන කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. එනිසා සීල සමාධි ප්‍රඥා කමේට සීලාදී ස්කන්ධ මේ තුනේ මේක ඇති කරන්න පුළුවන්. එතකොට මේ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කෙනෙකුට අභිසඤ්ඤා නිරෝධේ ස්පර්ශ කරන්න පුළුවන්. කියලා මුද්‍රජානංශය හරි ලස්සනට සූත්‍රයේ සාරය වශයෙන් යම් කිසි කෙනෙක් මෙතෙක් නැති සීලයක් අරසා කරනවා නම් ඒක නා කාය වචන දෙකේ යම් සීතල ගතියක් ඇති කර ගන්නවා. ඊට පස්සේ සමාධි භාවනාවට යනවා නම් හිතේ යම් කිසි සීතල ගතියක් ඇති කර ගන්නවා. ඒ ප්‍රඥා භාවනාවට ගියාට පස්සේ මේ ඇතිවෙච්ච සීලයේ මේ ඇතිවෙච්ච සමාධිය නැත්නම් කාය වචන හිත කියන මේ තුනේම ඇති නැති ගතිය ඉක්මීමක් ඇති නැති ගතිය මතින් තණ්හාවක් මාන්නයක් තිච්චයක් ඇති නොවෙන්න කෙලෙස් ඇති නොවෙන්න එතන තමයි සීලාදී ගතිගුණ නිසා කෙලෙස් ඇති වෙන්න පුළුවන් එහෙම නොවෙන්න සමාධියක් ඇති වීම නිසා කෙලෙස් ඇති වෙන්න පුළුවන් එහෙම නොවෙන්න ඒ වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවී ධර්ම, අනුශේ ධර්ම, ආශව ධර්ම පිළිබඳව අවදියෙන් යුක්තව සීල සමාධි ප්‍රත්‍යා පුරණ පුරණ කොට යාට ඒ සංඥාව ක්‍රමෙන් දුර වෙලා අන්තිම බුදුජානනාංශේ මේ කිනල්ල පෙන්නනම වෙන වචනකින් අபிසඤ්ඤා නිරෝධය කියන වචනේ වෙනුවට සංයග්ග කියන පදයක් වෙනවා. සංඥාවේ යන්න පුළුවන් අන්තිම අග්‍රයට යනවා. හැබැයි ක්ලාන්ත වෙලා නෙවෙයි, බීලමත් වෙලා නෙවෙයි මධ්‍යසාර වලින්, ඉන්ජෙක්ෂන් ගහලා නෙවෙයි, කිචි කවාගෙන නෙවෙයි, රැවටිල්ලකින් නෙවෙයි, හීනෙන් නෙවෙයි, සංඥාවේ යන්න පුළුවන් අන්තිම තාම සියුම් තැනට අතිසූක්ෂම තැනකට ගෙනල්ලා පෙන්නනවා. ඒක කියවනකොට තේරෙනවා බුදුන්සේ පැද්ද ලකුල් කරනවා වගේ බොහොම ලස්සනට ඒක ටියුණු කරලා සංඥාව විසින්ම සංඥාවේ කෙලවරටපත් කරනවා. ඉතින් ඒක කියනකොට බුදුජානනාචරම තේරෙනවා මේ ආගෙන ඉන්න පොට්ටපාදට මේක දිරව ගන්න අමාරුයි. ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආන පොට්ටපාදම කවදාවත් මේ වගේ දෙයක් ජීවිතයේ අහලවත් තියෙනවා කියලා. ඉතින් පොට්ටපාද කියන කවදාකවත් අහලවත් නැහැ. අහලව නැතිකම මැත්තේ තව දුර්ලභමක් තියෙනවා. යාට ඒක හිතා ගන්න බෑ. ඒක කළ හැක්කක් කළ යුත්තක් මගේ යුතුයකම මේකයි කියලා හිතා ගන්න බෑ. යාට ඒ වෙනුවට අර සැකගතිය කුතුහල ගතිය වැඩි වෙනවා. වැඩි වෙලා නය මල් පූස මල්ලෙන් එළියට පයි. එයා ඔක්කොම යනට අහන පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ ආත්මේ සහ සංඥාව එකක්ද? ආත්මේ සංඥාව දෙකක්ද කියලා. ඒ කියන්නේ අර ඉස්සලා ඉතිරිපත් කරුව මත හතරෙන් එකක්. කොටපාඩත් කරු කරන බව පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අර මෙච්චර විශාල යම්රු ධර්මයක් දේශනා කරනවා කරාට පොට්ටපාද ඉන්නේ වෙන කොහෙද කල්පනාවක. නැත්නම් වෙන මතියකයි ඉතින් පොට්ටපාද අහන ප්‍රශ්නේදී දරුවචාන්සේ අවුල් කරගන්න නැතුව පොට්ටපාදට කියනවා පොට්ටපාද මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඉස්සර වෙලා සංඥාවයි ආත්මය එකයි කියන එකට උත්තර දෙන්න ඉස්සර ඔබ සංඥා කියලා මොකද්ද අදහස් කරන්නේ කියලා. ඉතින් පොට්ටපාද කියනවා සංඥා කියන්නේ මේ ඕලාරික කය ආහාර කැපිලි කරලා කන ආහාර කන මේ හතර මහා ධාතුන් හැච්ච කයටයි මම ආත්මය කියන්නේ. ඒකට උදාහරණ කියනවා එහෙමනම් ආත්මය කියන්නේ ඕලාරික කය නම් සංඥා වෙනස් ආත්මය වෙනස්. කියලා මත්තට කල්පනා කරගන්න පොට්ටපාදල වචනයක් කියන පොට්ටපාද සංඥාවක් එහෙම ආත්ම වශයෙන් අල්ලන්ඩ එක දිගට හිටින්නෙත් නෑ උපදින සංඥාව මැරෙනකන් ඒ විදිහට හිටින්නෙත් නෑ ඒක ඉපදිච්ච ගමන් වෙනස් දෙයක් වඩටපත් වෙනවා ඒ නිසා සංඥාවත් එක්ක ආත්මාදී නিত্য සුඛ සුභ මතිමතාන්තර කරනකා ගන්න බෑ. ඒකට ඒක ඒක පළවෙනි එක තේරෙන්නෙත් නෑ පොට්ටපාදට දෙන්න ඉංගිය තේරෙන්නෙත් නෑ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ ආත්මය කියලා කියන්නේ ඕලාරික කබලින්කාර ආහාර ගන්න රූපාත්මේ නෙවෙයි අරූපී සබ්බංග පච්චංග සමන්නාගත අරූපී එකටයි මම ආත්මය කියන්නේ කියලා. එයා ආත්මේ අර විදිහට වෙනස් එකක් බවට වර්ණනා කරන කොට සරුවචන්සේ සඳහන් කරනවා. ඒ අරූපී අරූපී දෙකට නම් ආත්මය කියන්නේ සංඥාව එකක්, ආත්මය එකක්. සංඥාව ඒ තරම්වත් හිටින්නේ නැහැ. ඒක එන එන පමණින්ම නැති. ඒක මත මොනම තොරණක්වත් ගහන්න බෑ. මොනම කතා වලක්වත් ගොතන්න බෑ. සංඥාවේ තරම් ශීක්‍ර වෙනස් වෙනවා කියන්නේ. ඒතර පොට්ටපාද තවදුරටත් අර්ථය වෙනස් කරලා කියනවා. නෑ නෑ ස්වාමීන් වහන්සේ මම ආත්මය කියලා කියන්නේ මේ රූපී ඕලාරික ආහාර කනබොන අතරමහා ධාතුන් හැච්ච එකටත් නෙවෙයි අරූපී සබ්බංග පච්චංග සමානාගත නෙවෙයි මේ රූපී අච්ච සබ්බංග පච්චංග සමානද අරූපී දෙයටම මාත්මය කියලා කියන්නේ ඒක පිළිබඳව මොකද කියන්නේ බුදුදහම කියනවා අරූපී දෙයක් ආත්මයක සම්බන්ධ නැගුවත් සංඥාවත් එක්ක සම වෙන්නේ සංඥා වෙනස ආත්ම වෙනස් කියලා. ඒතර දෙවෙනි ප්‍රශ්නාවලියනොත් පොට්ටපාද තැනකට යොමු වෙන්නේ තවත් පටලවිල්ල වැඩි වෙන බවයි පේන්නේ. ඊට පස්සේ බුදුජානසින් අහනවා ස්වාමීන් වහන්සේ මට අහන්න අවශ්‍යයි මේ ලෝකය සදාකාලිකද එහෙම නැත්නම් සදාකාලික නැද්ද? එතකොට මේ ප්‍රශ්න දෙකේදී බුදුන් කියනවා මම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්න ඒ කවදාකවත් අභ්‍යගත ප්‍රශ්න දැනකට යොමු කරවන්නේ. ඔහේ කතා කර කර ඉන්න වාදයේ සඳහන් වෙන වාද ප්‍රශ්න නිසා ඒ අනේකාන්තික ස්ථිර උත්තරයක් දීමෙන් අහුවෙන ප්‍රශ්න මෙවුවා. ඒ තමන් සස්සත දාසස්සතද නිට්ටියද ලෝකේ අනිත්‍යද කියන කහන්නේ. එතකොට අහනවා යා එහෙමනම් ස්වාමීන් මේ ලෝකේ අන්තයක් තියනවද? නැත්තම් ලෝකේ අනන්තද කියලා. ඒතර බුදුන් කියනවා මෙවුවා අනේකංශිකයි. අන්තයක් තියනවා කියලා උත්තර දෙන්නත් පුළුවන්, නැහැ කියලා උත්තර දෙන්නත් පුළුවන්. ප්‍රශ්න අහන කෙනාගේ ප්‍රශ්නේ හැටියට තමයි ඒක තියෙන්නේ. මම සාමාන්‍යයෙන් එවැනි ප්‍රශ්න සාකච්ඡාවට ගන්නෑ මොකද මට කෙනෙක් ඒතු ගන්නන්න බෑ. මේ ප්‍රශ්න කවදාකවත් කෙලවර කරන්න බෑ. ඉතින් ඊට පස්සේ ජීවිතය කියන්නේ ශරීරයේද ශරීරය කියන්නේ ජීවිතයේද ශරීරය වෙනස්ද ජීවිතය වෙනස්ද වෙන ශරීරයක් වෙන ජීවිතයක් තියෙන කියලා ඒ ඒ වකට තිබිච්ච ප්‍රසිද්ධ ප්‍රශ්න කොට පාදානෝ. ඉතින් මුද්‍රණසේ හැම එකම කියනවට නිත්‍ය ඒකාන්ත උත්තර නැහැ. ඒගොල්ලෝ මේව කොච්චර විසඳුවත් මිනිස්සෙක් සදාචාරයකට සීලයකට ලක් වෙන්නේ නැහැ. වාදේ සඳහා වෙන වාද ප්‍රශ්න ගන්නෑ. එතකොට තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? ඉන්නේත් නැත්te නැති නැත්තේත් නැත්te නැත්නම් ඉන්නව ඉන්නව මේ ඉන්නේත් නැත්තේත් නැද්ද ඇද්ද? ආදි වශයෙන් තථාගතයන්ගේ පරාමරණය පිළිබඳව ප්‍රශ්න. මේ ਸਰවඥාන්සේ හැම ප්‍රශ්නයක්ම ප්‍රතික්ෂේප කරනවා මේක නිකන් කට කහනවට අහන ප්‍රශ්නය. කෙලවරක් කරගන්න බැරි ප්‍රශ්නය. ඒකාංශික උත්තර දෙන්න බැරි ප්‍රශ්න ප්‍රතික්ෂේප ප්‍රතිෂ්ඨාවක් නැති අපපටිහිරක ප්‍රශ්න තථාගතයන්සේ වගේ විහිළු ප්‍රශ්න කෙලවරක් කරන්න බැසි අඩියක් නැති මල්ලකට බඩු පුරවනවා වගේ කරන්න උත්තර ගන්නෑ ඒක අයින් කෙරුවට පස්සේ පොට්ටපාදානෝ වහන්සේ කේන්ද්‍රීය මට ස්වාංශ තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා බුද හැම තැනකින්ම ਸਰවඥාන්සේ පෙන්වන්නට හදලා දෙත් පොට්ටපාද හිතන දෙත් උරස් වෙනවා ආර්යාදුවට හිටින්නේ. ඊට පස්සේ සර්වඥාන්සේ කියනවා පොට්ටපාද උඹ වගේ කෙනෙකුට ඉති ගන්න බෑ. උඹට තේරෙන්නේ නෑ. උඹ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. උඹ විශාල පිටකට මිත්‍යා දෘෂ්ටි උගන්නමින් ඉන්නේ. නිසා උඹ වෙන්නේකොට මේ වගේ දෙයක් ඉගෙන ගන්න බෑ ඉතින් මේ කතාව වෙනකොටම පින්ඩපාතයට වෙලා වැවිලා. ඉතින් සර්වඥාන්සේ උනස්සේ නැගිටලා පින්ඩපාතේ වඩිනවා. ඊට පස්සේ ලස්සන ස්වභාවික ජවනිකාවක් සිද්ධ වෙනවා. ඒ පොට්ටපාද පරිප්‍රාජකයාගේ ස්ථානට සරුවචනාංශේ වැඩලා මේ කරපු සාකච්ඡාව පොට්ටපාදර තේරෙන්නෙත් නැහැ අනික් පිරිස තේරෙන්නෙත් නැහැ ඒ පිරිස තේරුනේ සරුවචනාංශේ දිනුවා පොට්ටපාද පෙරණමයි එතකොට ගෝලියෝ ටික මෙයාට දොස් කියනවා මේ පිටින් ආපු සාසුන් වංශනමක් අපේ ගෙටම ඇවිල්ලිවරලා උඹව පරද්දලා යද්දී උඹ හැමදේටම සාදු සාදු කියනවා එහෙමද උඹේ ධර්මයේ උඹ උඹත් අපේ ගුරුනාශයට කියන වගේ විශාල කතා රාශියකින් පොට්ටපාදර කොටනවා හරියට යවුලකින් අනින්නා වගේ, අඩයටකින් ගහන්නා වගේ. ඉතින් පොට්ටපාද උත්තරයක් දෙනවා ඒකෙදි. ඉතින් මට කවුරු චෝදනා කරත් සර්වඥාන්සි කියපු දේ වැරද්දක් මට පේන්නේ ඒකට එහෙ කියන්නේ නැතුව මට කරන්න දෙයක් නැහැ. මේ ඒක නිසායි බං එහෙ කිව්වේ. ඉතින් අරගොල්ල කියනවා එහෙනම් මොකද්ද උඹේ නායකත්වයක් අපිට තියෙන්නේ. අපි උඹ අදහගෙන හිටියේ උඹ අපි යෝග වෙලදී අරස කරයි. නමුත් බනවට පරාජය පිළිගත්තයි කියලා ඒ ජවනිකාවත් ඉවරයි. දවස් දෙක තුනකට පස්සේ මේ පිරිසේ ඉන්නවා චිත්තහත් සාරිපුත්ත කියලා චිත්තහත් කියලා පරිබ්‍රාජක කියාට තේරෙනවා ਸਰවචනස වැඩි විශාල ගැඹුරක් දේශනා කරන්නයි පොට්ටපාදට තේරුණේ නැහැ පොට්ටපාද තේරුණ නැති බව දාන්න. ගෝලයන්ට තේරුණෙත් නැහැ තේරුණ නැති බව දන්නෙත් නැහැ. මොකද මේ මනසට තේරෙනවා මේ වෙලාවේදී මේක පොඩ්ඩක් තව අදාර ගන්න ඕනේ කියලා පොට්ටපාද ගාන කියනවා. එදා කතාව මඟදීනේ නතර කරේ ඉතින් සරුවචනාංශනේ අපේ ස්ථානට වැඩිය මොකද වෙන්නේ අපි දැන් ගියොත් සරුවචනච හම්බ වෙන්නේ කියලා. මේ පොට්ටපාදක තියෙන නායකත්වයේ පිළිබඳ දක්ෂකම තමයි ප්‍රතික්ෂේප කරන්නේ. චිත්තහත්ත් එක්ක යනවා සරුවචනසලකට. ගිහිල්ලා ඉවර වෙලා දැන් විවේකීව සාකච්ඡාව පටන් අර ගන්නවා. විවේචීව පටන් අරගත්තට පස්සේ ඒ පරණ වෙච්ච කතාවේ කොන හගිසවට පස්සේ සර්වඥන්සේ සඳහන් කරනවා මම මේ ලෝකෙට වැඩි මේ ඒකාංශික යමක් දේශනා කරන්නයි පටිහිරතාවයක් ප්‍රතිස්ථාවක් සහිත දෙයක් දේශනා කරන්නයි මම දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය. මට ඒ තථාගතයන්තු මරණින් පස්සේ ඉන්නවද නැද්ද ලෝකේ සාස්ත්‍ද අසස්ත්‍ද නාන්තද අනන්තද එහෙම නැත්නම් ජීවිතයක් මරණය පස්සේ තියෙන දාදි ප්‍රශ්න ඒවා අනේකාන්තික ප්‍රශ්න අපටිහිරක ප්‍රශ්න උත්තර කියලා චතුරාර්ය සත්‍ය දේශනා කරන්නයි මම මේ ලෝකෙට වැඩි කියලා ඒ ਸਰවචන් වහන්සේට කියන්න ඕනේ ටික. ඉස්සලා කතාවට කිය පොට්ටපාදීතුපත් කරව ප්‍රශ්නේ පොට්ටපාදගේ ධර්ම මාතෘකාවනේ චතුරාර්ය සත්‍යයට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා කියනවා මම මේ කියන දේ අර්ථ සංහිතා. අර්ථ ශාස්ත්‍රයක් තියෙනවා. මේ සාමාන්‍ය අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ ආර්ථික විද්‍යාව. මේක ඉගෙන ගත්තොත් ආර්ථිකයටත් හොඳයි. ඒ කියන්නේ භෞතික සම්පatti දිනුනෙන්වත් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැන ගැනීම හොඳයි. ධම්ම සංහිතා. ඊට වැඩිය පරලෝකෙට ආධ්‍යාත්මයට යථාබෝධයට පරමාර්ථ ධර්ම වලට හොඳයි. ඒ නිසා මේ චතුරාර්ය මන් දේශනා කරන්නේ අත් සංහිතං ධම්ම සංහිතං ආදි භ්‍රමචර්යයක. මේක ඇහුවට පස්සේ මිනිස්සෙකුට ශික්ෂාවට පෙළඹෙන්න හිතෙනවා. එනතු අහලා මේ කණින් අහලා අර කණින් අහන එකක් නෙවෙයි. ඒක නිසා මේක භ්‍රමචර්යයකට ප්‍රතිපදාවකට යෝගී ජීවිතයකට කුසල ඡන්දයකට පොළඹවන සුළු ගතියක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා මනුෂයා කීකරු කරනවා. මනුෂයා හික්මවනවා. මනුෂයා සීලාචාර කරනවා. මනුෂයා සදාචාර කරනවා. මනුෂයා සීතල කරනවා. ආන එවැනි දෙයක් මේ චතුරාර්ය සත්‍ය තියෙන නිසායි මම මේ ලෝකයා කරේ අනුකම්පාවෙන් ලෝකයා කරේ මෛත්‍රියෙන් මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න කියලා මේ චිත්තහත් සම්බන්ධ කරගෙන බුදුජානනාංශික කියන්න ඕනේ ටික එදා ආදපු පිටියේ අවශ්‍ය භෝගේ ඇටපැල කරන්න වගේ ඇයි මේ චතුරාර්ය සත්‍යයක් සරුවචන් වහන්සේ දේශනා කරන්න කියලා ඒ ගත්ත පොට පහදාගෙන ඉදිරියට යමින් සරුවචන් සඳහන් කරලා තියෙනවා අර පොට්ටපාද ඉදිරිපත් කරපු ඒක පසුගිය සාකච්ඡාවේදී පසුගිය ජවනිකා ඉදිරිපත් කරපු විදියට ආත්ම ප්‍රතිලාභ තුනක් හරහා සරුවචනාංශ මේ නිවනට යන හැටි, පරමාර්ථ ධර්ම වලට යන හැටි විස්තර කරනවා. ඒ කියන්නේ ආත්මපටිලාභ තුනම මීට කලින් දවසේ ඒ පොට්ටපාද විසින් යෝජනා කරලා තියෙනවා. ඒකට පොට්ටපාදට තේරෙනවනේ මේ මොකද්ද කියන්නේ කියලා. ඒක සර්වඥාන්සෙත් අනුමත කරනවා. ඒකල කියනවා මේ ලෝකයට ඕලාරික ආත්මයක් තියෙනවා. ඒක තමයි මේ කටබඩ පුරවන ආත්මය. උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප බලන්නයි, ශබ්ද අහන්නයි, ගන්ධ රස පහස ලබන්නයි. එහෙම නැත්නම් මේ කැබලිකාත්ම කරන ආහාර කණ්ඩායි අතරමා ධාතුන්ගේ සත්‍ය මේ ශාරීරිය ආත්මය කියා ගන්නා වූ ඕලාරික ආත්මයක් තියෙනවා. අන්නේ ඒකත් පටිලාභයක්. ඒ විදිහට ලැබිච්ච මේ කාම භවය එහෙම නැත්නම් කාම ලෝකේ තමයි ශාරීරියත් ප්‍රතිලාභයක් කාලකන්නිකමක් නෙවෙයි. මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ ගොඩාක් පිං කරලා. ඒක අහම්බෙන් වෙච්ච දෙයක්වත් හේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙච්ච දෙයක්වත් නෙවෙයි. නමුත් ඒ ඕලාරික අත්පටිලාභය පටිලාභයක් විදිහටත් මිනිස්සයා සලකන්නේ මිනිස්සුන්ට පේන තියෙන ඒ පටිලාභයේ අදුපාඩු ටික විතරයි. තමන්ට හම් වෙලා තියෙන එක එක්ක උස වැඩි කියලා, කොට වැඩි කියලා, කළුයි කියලා, සුදුයි කියලා, ගෑනුකමක් කියලා, පිරිමිකමක් කියලා, රජකමක් නෙවෙයි කියලා, සිටුකමක් නෙවෙයි කියලා අර ලැබිච්ච ප්‍රතිලාභයේ අඩුපාඩු බලන එක තමයි පුත්තජනගේ වැඩි. කොයි වෙලාවෙත් දකින්නේ ප්‍රතිලාභයක් විදියට නෙමෙයි. මම මහා කාලකන්ණියෙක් කියලා තමයි දකින්නේ. මට මට ඕන ඕන දේවල් ඕන ඕන වෙලාවට දැන්. ඉතින් මේ ආත්මය කියන ප්‍රතිලාභය කියන මේකේ ස්වභාවය ඒක තමයි ඌනොත් අතිත්තෝ කාමදාසෝ. මේක හැමදාම ඌන භාවයක් මේකේ තියෙන්නේ. මේකේ තියෙන අතෘප්ති කර තත්ත්වයක්. මේක හැමදාම පහඳින්න ඕනේ, හැමදාම උපයන්න ඕනේ, හැමදාම මේක සපේල ගන්න ඕනේ කම නිසා මොනම දෙයක්වත් කිසිම කෙනෙකුට අංග සම්පූර්ණ ලැබෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට අනික් තිසං ආත්මත් එක්ක බලනකොට යක්ෂාත්ම, പ്രേතාත්ම, නිර්යාත්ම බලනත් එක්කොට මනුස්සාත්මය ප්‍රතිලාභයක්. බුදුසසුනගේ පළවෙනිම ඉගැන්වීම තමයි දුර්ලභෝ manussත්ත පරිලාභෝ. ඒක අමතක කරපු අමණයෝ තමයි රණ්ඩු කරන්නේ. ඒක අමතක කරපු අමණයෝ තමයි මූලධර්මවාදී වෙන්නේ. ඒක අවද කරන අමණයෝ තමයි තාමනුස්සයෙකුට මූණට කියලා ගහන්නේ. තාමනුස්සෙ පහත් කළ සලකන්නේ. ඉතින් මේ ටිකම ඇති බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. manussාත්ම ප්‍රතිලාභේ දුර්ලභ බව දන්නවනම් අපි තව කෙනෙකුට උබනදකින් කියන්නේ යන්නේ එවචා දුස්සීල වෙන්නේ නැති, එවචා හොරෙක් වෙන්නේ නැති, එවචා මොන අකුසල කර්මයක් කෙරුවත් manussකම තියනවනම් අපිට මේ manussකම දැක ගන්න බැරි නම් ඒක මගේ අමනුස්සකම මිස ඒ මාශගේ දෝෂයක්වත් බුදුහාමරගේ දෝෂයක්වත් නෙවෙයි. ඒ නිසා ඉස්ලාම් පෙන්වන මේ ඕලාරික අත්පටිලාභයත් පරිලාභයක් වගේ අන්‍ය තීර්ථක වුණත් පැවිදි වුණත් නැති වුණත් ධර්මයකට යොමු වෙලා තියුණත් නැති වුණත් manussකම මේක බුදුජානක විතරක් නෙවෙයි කාල් මාක්ස් තුමත් කිව්වා. මිනිස්යා ස්වභාවයෙන් හොඳයි. ඒ පන්ති සටන් නිසා මිනිස්යා කෙලසිලා තියෙනවා කියලා. බුදුජානනාංශයේ දේශනා කරා අබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටා මේ මනුස්ස ලෝකේ ඉන්න හැම මිනිස්සෙකම හිත ප්‍රභාස්වරයි ඒ කිසිම කෙලෙසයක් ඇත්තේ නැහැ මේ පිට පොට්ටක් තැරවිලා තියෙනවා පිට පොට්ටක් කච්චල් බැඳිලා තියෙනවා මලකඩ කාලා තියෙනවා කහට බැඳිලා තියෙනවා ඒක ඊටාම තුනී තට්ටුවක් ඇතුළත දිදුලන ප්‍රභාස්වරයක් තියෙන නමුත් ඒ මිනිස්සයා ඒක දන්නේ නැහැ ඒ ඒ අවබෝධ කරපති මිනිස්සු එකිනෙකා දන්නේ නැහැ බුදුචානන්සේ කවදාකවත් එහෙම කාටවත් අනුසත්ත්‍ය ලැබුක් කෙනෙකුට පුංචි කල සැලකෙන්නේ නැති නිසා දුර්ලභම අනුසත්ත්‍ය ප්‍රතිලාභෝ. ඉතින් බෞද්ධයෙක් වශයෙන් ගන්නකොට ඒ බව දැනගෙන බුදුන් අදහන ධර්මය අදහන සංඝය අදහන සීලික පීඨවලින් කෙනාට මේ කරුණු හතර නිසාම ඒ අත්ත ප්‍රතිලාභේ තේරුම් ගන්න පුළුවන්. මම සාමාන්‍ය ඕලාරික අත්ත ප්‍රතිලාභේ හිටියට මම බුදුන් කෙරෙහි විශ්වාසය තියෙනවා. උගදෙනකොට නැහැ. මට ධර්මයේ කෙරේ විශ්වාසය තියෙනවා. හුඟ දෙනෙකුට නැහැ. සංඝයා කෙරේ විශ්වාසය තියෙනවා. මට සීලයක් තියෙනවා. මේ ශීරම මම මම විශ්ින් ශ්‍රද්ධාවෙන් තියාගෙන දේවල් කියලා මම මේ ප්‍රතිලාභයට ගරු කරනවා. ලැබිච්ච මනුස්සකමට ගරු කරනවා මිස කාටවත් උඹලතුකින් කියන්නේ නැත්නම් තමන්ට මම කාලකණ්ණි කියන්නේ නැහැ. ඒ නිසා ඕලාරි කත්තපටිලාභේ පිළිගත යුත්තක්. ඒක බුද්ධ ජනසිකේ ඉගැන්වීමේ වටිනා අවස්ථාවක්. මොකද බුදු වෙන්නත් මිනිස්සෙක් වෙන්න නිවන් දකින මිනිසෙක් වෙන්න ඕන. ඒ මිනිසෙක් වෙච්ච බවම ඕලාරික බවම පිළිගන්නේ. නමුත් මේ ඕලාරික අත්පටිලාභය ඊ타ත්ම manussත්වයේ තියෙන පහත්ම తত্ত্বය එහෙම නැත්නම් හික්මීමක් කිසිම නැති කායේ හික්මීමක් නැති කාය දුස්චර්ත සහිත වචනේ හික්මීමක් නැති වචන දුස්චර්ත සහිත හිතේ හික්මීමක් නැති මනෝ දුස්චර්ත සහිත වුණත් ඒලා ඒකට ඕලාරිකත්ව ප්‍රතිලාභය කියනවා ඒ ඕලාරික අත්පත්ලාභයේ ඉන්න කෙනාට මේක අതൃප්ති කර දෙයක් බවත් ඌණ දෙයක් බවත් කාමයට පහඳිනවා නිතරම හම්බ කරන කණ්ඩෝණ දෙයක් බවත් වැටහුනොත් ඒ පිළිබඳව ලුණු මිරිස් කන මොලේට තේරුනොත් එයාට තේරෙයි ඒ ඕලාරික අත්පටිලාභයේ කාමගුණ සහ කාමසඤ්ඤාවෙන් බැඳිච්ච පටලවිච්ච මකුළු දලක පැටලිච්ච සමනලයක් වගේ ගොඩ එන්න බැරුව නටනවා. මේට සාපේක්ෂව තමන්ගේ මේ ශරීරය නැත්නම් මේ රූප ධර්මය කොටසක් කරගෙන ඒක භාවනාවට අරමුණක් කරගත්තොත් මේ කාම ලෝකේ ඕලාරික ලෝකේ පැත්තක තියේදී රූප ලෝකයට සමවදින්න පුළුවන්. රූප ධානයකට සමවදින්න පුළුවන්. රූප කර්මස්ථානයකට මුණ දෙන්න පුළුවන්. එතකොට යාට තේරෙනවා කේල් ගෙඩියක පොත්ත ගලලා මදේ විතරක් කනවා වගේ ලුඟා ප්‍රනීත දෙයක් මේක ඇතුලේ තියෙනවා. අන්නේ ප්‍රනීත දේ නිකන් හම්බ වෙන්නේ නැහැ ශිල්පෙන් කරන්න. ප්‍රතිපදාවෙන් කරන්න කරන්න කරන්න කරන්න කරන්න කාමච්ඡන්දාදී දීවර ටික ගැලවෙන්න ගැලවෙන්න ඒකට විතක්ක ਵਿਚාර පීචි සුඛ ආදී ධාන අංග චිත්තාංග ඇතුලේ තියෙනවා මතුවෙනවා එතකොට මතුනට පස්සේ තියෙනවා මේ ධර්ම තියෙන බවවත් අපි දන්නේ නැහැ මේ කෙනෙක් ආරණ්ඩු කරගෙන ඉනියව ගන්න ගනිමින් තෝතෝ වරපල කියාගෙන මේ කාමේ නටන දාන. ඒ කාම ලෝකෙන් පොඩ්ඩකට අබිනිෂ්ක්‍මණය කරලා පැත්තකට ගිහිල්ලා ඒ අබිනිෂ්කරප ලෝකයේ තියෙන මේ මාර්ග භාවනාවක් රූප භාවනාවක් සමත භාවනාවක් කරලා ඒකට හිත යෙදුවොත් තේනවා අච්චර විශාල රණ්ඩුවක් සරුවලයක් අයින් කරලා මේ රූපයක් නැමැති කර්මස්ථානට හිතතාවකාලිකව හිත දැම්මොත් මේක මේ ඇතුලේ තියෙන ඕලාරික අත්භාවයේ ඇතුළෙම සැඟවිලා තියෙන තමන්ගේම ಗುಣ ටිකක් නිරාමිෂ සුඛයක් කෙනෙකුට තේරෙනවා අන්නේ තේරුණාට පස්සේ යාට තේරෙනවා අපි අම්මලා තාත්තලාවත් මේක අහලවත් නැහැ කරලවත් නැහැ අපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරයෙක්වත් අපිට මේවා පෙන්නලා දීලත් නැහැ පෙන්නලා දුන්නා නම් ඒක වෙන්නලා දීලා තියෙන්නේ මූල ධර්ම වශයෙන් විතරයි කලහක්ක් වශයෙන් පෙන්නලා නැහැ විශේෂයෙන්ම අපේ પરම්පරාවේ ඒක නිසා මම මේකට ඉදලා බලන්න ඕනෑ කියලා කියනවා ඒක ඒකාන්තයෙන්ම හිතුවක්කාරය. මොකද අම්මලා තාත්තලා ගුඩුරු රජයේ දේශපාලන සේරම තල්ලු කරන්න හදන්නේ මේ. ඕලාරික අත්පටිලාභයටනේ. මේ මිනිස්සයා ගාල කඩාන ගිහිගෙක් වෙනවා. රූපී අත්පටිලාභයට යන්න ඉහළ ප්‍රතිඵලයක් ලබනද ඒකාන්තයෙන්ම රැඩිකල් වාදී මිනිසෙක් වෙනවා. ඒකාන්තයෙන්ම ගාල කඩාන යන කෙනෙක් වෙනවා. ඒකාන්තයෙන්ම අතගසාන යන කෙනෙක් වෙනවා. ඉතින් මේ වගේ තැනට එන්නේ ඔහම අතගසාන යන උන් ටිකනේ. ඒ නිසා මේ වගේ තැනකදී මේ බණ කියන්න පුළුවන් වුණාට මේක හතරමං හන්දියකදී කියන්නේ. හතරමං හන්දියේ කිව්වොත් වැඩියෙන් අහන්න ඇවිල්ලා එන්නේ ඕලාරි කත්තපටිලාභී තියෙන. ඒත් අතට පේන තියෙන්නේ ඒගොල්ලන්ගේ ඌන භාවය, අതൃප්තිකර භාවය, කාමදාස භාවයට පුද්ගලිකව ගන්නවා. නෑ අත්ව අපි ඔක්කොටමත් අඩුපාඩු තියෙනවා. නමුත් අපිට තේරිලා තියෙනවා යම් තැනකදී මේ උත්පන්නා ඉඳලා හැමදාම කටබඩ පුරවන මේ කාම ලෝකේ ඉන්නවට වඩා తాවකාලිකෝ හෝ රූප භාවනා රූප කර්මස්ථානයක් වඩන්න ඕනේ සමතයක් වඩන්න ඕනේ කියලා හිතන හිතවිල්ල පවා භ්‍රමචර්යකයි. ඒකට භ්‍රමචර්ය කියලා කියනවා මොකද කාමයන්ගෙන් වෙන්වීමට ගන්න අදිෂ්ඨානය. ඉතින් ඒකට අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. සාමාන්‍ය අපේ භාෂාවෙන් ගීගිය අතහරිනවා කියලා කියනවා. අන්නේම අතහැරිය පමණින් ඔය කියන රූපී අත්පටිලාභය ලැබෙන්නේ. ඒකට ශිල්පයක් තියෙනවා. ප්‍රතිපදාවක්. ඒක කරනකොට දීවට දර්ප දුරවක් වීම ඒ වගේම ධානාංග ඒ චිත්තාංග වැඩි වීම දෙක සිද්ධ වෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ බහැල කටයුතු කරන එකට කරුණු දෙකක් වැටෙනවා. මම දැන් ප්‍රතිපදාවේ ඉන්නේ මට දැන් කෙලෙස් අඩු වෙනවා. ගෝදානීය ධර්ම වැඩෙනවා. කෙලෙස් ධර්ම දුරු වෙනවා. මේ නිසා මට මෙතෙක් මා තුළ නොතිබිච්ච සමාහිතකම ලෝකේ එකතු වෙච්ච ඒකෝදි භාවයක් ඒකාග්‍ර භාවයක් සමාධියක් සමතයක් ඇතුළේ තියෙනවා. හැබැයි ඒක දී ඇති සීමාකාරී සාධකවලදී විතරයි සිද්ධ වෙන්නේ. ඒකෙන් එහෙම වෙච්ච ගම ආයේ මේක කැඩෙනවා. උලන්වත් නැති තරක පහනක්පත් විකලොත් උඩටපත් වෙනවා. පරසුලන් තිබුණොත් පහනනේ මේ දැල්ල හෙල්ලෙනවා. හෙල්ලෙන හිත අසමාහිත හිත. උඩට කෙලින්මපත් වෙන හිත සමාහිත හිත. පහන් දැල්ල මේ දෙකම තියෙනවා. පිටියකපත්තු කෙරුවොත් හෙල්ලෙනවා. ඒක ඉතින් ඒ පරිසරයේ දෝෂේ. පිටියේ හුලං නැති වුණොත් කෙලින් හිටියෝ. පහනක් වත්තු කළ චිවිණියක් දැම්මොත් ප්‍රයත්නේ ප්‍රයෝගයෙන් කෙලින් පහන් දැල්ල කීකරු කරන්න පුළුවන්. ඉතින් මේ අපි කී කියාත ඇල්ලාවිල උපාසක පිටසකට වට වෙලා සීල් අරගෙන අපි එයත්ංගේ විවේකයට උදව් කරගෙන එයත් අපට දෙන විවේකයක් බාර ගන්න මේ පිරිසුදුකමක් රැකගෙන මේ උත්සාහ කරන්නේ හරියට ටිපන්දම පත්තු කළ චිවිණියක් තියාගත්තා වගේ ඒ පහන් දැල්ල පුළුවන් තරම් උඩු අතර දැල් වෙන්න ආරින්නයි. උඩු අතර දැල් වෙන්නේ නැත්නම් උදාහරණයක් වශයෙන් ඉටිපන්දම ගත්තොත් ඉටිපන්දම නිකන් උණු වෙලා වැක්කෙන මිසක් ආ. ඉටිපන්දම දැවෙනව නෙවෙයි. බොහෝ වෙලා දැවෙන්නේ නැහැ. ඒකට එක පැත්තකටපත් වෙලා වැක්කෙනවා වීටි. කෙලින්පත් වෙනවන ගොඩක් ලපත් වෙනවා. දීර්ඝාෂ වෙනවා. ඒ නිසා සමහරෙකුට මෙතෙන් ආපු අයට මේ කියන ප්‍රතිපදාවක් තේරෙනවා. කෙලස් ටික ටික අඩු වෙන බවක් තේරෙනවා. ඒක මේ පැත්තෙන් කියන්න නැතුව අනිත් පැත්තෙන් කියන්න පුළුවන් ආනාපානත් එක්ක යාළු වෙනවා. සතිය ටික ටික වැඩි වෙනවා. ඊවර කීපයක් සක්මනේජ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින්දා වැඩවලදී තමයි පුද්ගලික වැඩක් කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරන්න පුරුදු වෙනවා. ඒ කරන හැම වෙලාවකම අර ඕලාරික අත්පටිලාභය වෙනුවට ඒකේ මදේ ඒකේ ගොබේ වශයෙන් තියෙන රූපී අත්පටිලාභය ලැබෙනවා. යම් වෙලාවක ඒ රූපී අත්පත්ලාභේ ලැබුණොත් එයාට තේරෙනවා අම්මගෙන් බීපු කිරියටත් වඩා නිර්ාමිෂ සුඛයක් මේකේ තියෙනවා. කොච්චර නිර්ාමිෂද කියනවනම් ඒකට කියන්නේ විවේකජං පීති සුඛං කියලා. විවේකයෙන් හටාරන් තියෙන රූප නොබැලීමෙන් හටාරන් තියෙන. සද්ද නැහැීමෙන් හටාරන් තියෙන. ගන්ධ රස පහසෙන් තොර වීමෙන් හටාරන් තියෙන. ඉතින් අපේ භාවනා ජීවිතයේදී බලන්නේ රූපයන් නොපෙනෙන කැලයකට රිංගන. ගහක් ඇටට යන්නේ. ශුන්‍යකාරයකට යන්නේ. ශබ්ද නාහන නිශ්ශබ්ද තැනකට යන්නේ. පුළුවන් තරම්. තිබුණත් අල්ලාහ් සල්ලාප කතා නැහැ, ආමන්ත්‍රණ නැහැ, ආරාධනා නැහැ. ඒ වගේම ගන්ධ රස පහස පුළුවන් තරම් අඩු කරලා කවුරු හරි තම්බලා දෙන බඩක් කාලා කවුරු හරි ඉල්ල දෙන පැදුරක බුදියාගෙන තියෙන දේ විඳගෙන ඉන්න කතියක් මිසක්කා අපි මේ කුමාර සැප කුමරි සැප හොයනවා නෙවෙයි. එහෙම හිටියේ නැත්තම් මේ රූප අත්පත්ලාභයට යන්න බෑ. රූපත් පටලාපට යනවා කියලා කියන්නේ ආනාපාන පොට්ටබ්බ රූපෙට යනවා. පය තියෙනකොට පය පොළවේ වදිනකොට දැනෙන මේ පට වියාපෝ තේජෝ වායු රූප ධර්ම තේරුම් ගන්න. ටැප් එකක් කරලා අත හොදනකොට ඒකේ දීර ගතිය, අත අතේ පිරිමැදෙන ගතිය ආදී කම්පන චංචල ගතිය ආදී රූප ධර්ම වලට ආන්නයකට ගියාට පස්සේ තේිනවා ඒක ඇතුලේ දුමාකාර විවේකජ පීති සුඛයක් තියෙනවා. හැබැයි ඉතින් ලුණු මිරිස් කන මිනිහෙකුට විතරයි තේරෙන්නේ. අනිත් කෙනාට තියෙන්නේ අනේ මේ ගෙදර මෙච්චර සැප පහසුකම් තියේදී මේ දුක නැති කරන්න කියලා මල්ල කෙලියයි මේ කුරුසෙකට තියලා එන ගැහුවා වගේ මේ මොන වදයක්ද විඳින්නේ මේ ටෙඩි සැප නැද්ද ගෙදර කියලා හිතනවා ඒ අමනෙන්ගේ හැටි ඒ කල්පනා ශක්තිය නරක වෙච්ච යත්තන්ගේ හැටි ඉතින් අපි එහෙම තැනක හැදිච්ච නිසා අපිටත් එළියේ දේ ටිකක් තියෙනවා ඒක සත්පුරුෂත් එක්ක ඉන්නවනම් සත්පුරුෂ ආශ්‍රය තියෙනවා සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවනම් මිනිස්සුෙකුට මේ මොනවාට ගත්තපටලාභය ඇතුළෙම ඔයාලා ගත්ත බාහිර ලැබේ ප්‍රතික්ෂේපය තුලින් මේ රූපී අත්පටලාපිට යන්න පුළුවන් කියලා තේරුම් ගත්තට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා පොළොවේ විතරක් මේ වාහන අහසෙත් යන්න පුළුවන් කියලා. ඉතකල් ගිය භූගත පොළොව මත පදනම් වෙච්ච වාහන වෙනුවට අහසින් යන වාහන යන්න පුළුවන් පොළොව යන වාහන වලට වැඩිය බරයි. නමුත් අමුතු ක්‍රමයකට අහසේ යනවා. ආන්නේ වගේ රූපත්පටලාපිට ගිය කෙනාට තේරෙනවා මේ කාමයට බැඳිච්ච මිනිස්සු පොළවට බැඳෙනවා. ඒකට බැඳෙන්නේ නැතුව රූපය අල්ලගත්ත කෙනාට කාමයෙන් ඉස්මතු වෙන්න පුළුවන්, වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඒක රූපෙට බැඳෙනවා. ආන් ඒක තේරුම් ගත්තට පස්සේ අරූපී ලෝකයකට නැත්නම් අරූප ධාන වලට ගියාට පස්සේ කාමෙතුත් නැහැ, රූපෙනුත් නැතුව අරූපී ලෝකයකට යන්න පුළුවන් කියලා සර්වචාන්සෙත් පෙන්නලා අරූපී ලෝකයේ තියෙන අරූප ධාන හරහා රූප ධර්මයන්ගේ නැති භාවය රූප ධර්මයන්ගේ අභාවය උගුලාහල ගතිය අනන්තයි කියන එක තමයි ආකාසානංචත කිසි කිසිනුක් ගහටම අවකාශය අරගන්න අරගෙන අවකාශය අනන්තයි අවකාශය අනන්තයි අවකාශය අනන්තයි කියන රූප අන්තයි අවකාශය අනන්තයි කියනකොට රූප ලෝකේ ඉක්මවල ලබන ආකාශ අනංචාති ලබන ඊට පස්සේ මේ අන්ත වූ රූපයත් අනන්ත වූ ආකාශයත් දෙකෙන් විඥානයේ තියෙන තාකල් අන්ත වූ රූපෙට බඳිනවා අනන්තව ආකාශය ප්‍රතික්ෂේප කරනවා. ඒ තමයි විඥාන තියෙන කුහක ගතිය. ඒ තමයි විඥාන තියෙන පරට්ට ගතිය. නැහැදිච්ච ගතිය. නොහොබිනා ගතිය. අල්ලන්න පුළුවන් කුණු ටික අල්ලනවා අනන්ත වූ අවකාශය අතාරින. නිසා අවකාශය ඇල්ලුවත් එක ඉඳ හිත දෙන්නේ. කැමැත්තක් නැහැ. මොකද යමක් නැති වුණා කියන සැකය විඥානයේ විසින් නිතර මෝදු වෙනවා. ඒ නිසා ආකාශයටත් වඩා විඥානය අනන්තයි. මේ විඥානය තමයි මේ ඇති නැති ભેදේ හදන්නේ. විඥානය තමයි මේ අවකාශයේ තියෙද්දි රූප අල්ලන්නේ. නමුත් රූප කියන්නේ ලෝකයේ තියෙන දේවල් වලින් ඇති දේවල් වලින් බොහෝම සොච්චමයි. ලෝකයේ තියෙන නාස්තිකකම, නැතිකම, හිස්කම අවකාශයයි. නමුත් ඒක ගැටුමක් නෑ. ඒකට කියන අජට අවකාශ, ගැටවදී නැති තැනක්. නමුත් ඒකට කැමති නෑ. විඥානයක් තියෙන කිසිම කෙනෙක් කැමති නෑ අවකාශයට යන්න. ඒගොල්ලන්ට ඕනේ තමන්ගේම ගෙදර, තමන්ගේම ඇදී, තමන්ගේම පුරුදු පරිදි කෝපපිකම් වල තමන්ගේම පුරුදු ආහාර කකා ඉන්න අර දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා ඒක ගත කරන එක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. ඒක මේ අවකාශයටත් වඩා ගැඹුරු විඥානයේ විසින් ගැට ගන්න ගැට ගහිල්ල ඒ නිසා අවකාශයට යන්නේ නැතුව විඥානය පිළිබඳ හිතන්නවත් බෑ. අවකාශයට ගියත් වංචනික ධර්ම කියන කෙනෙකුට කවදාකවත් ආකාසානං ඡායතෝදී විඥානං ඡායතනේ ෂටයි. සියුම් සූක්ෂමයි කියලා තේරෙන්නේ. ඒ වගේ මේකට සමාදින්නත් බෑ. ඊට පස්සේ යම් වෙලාවක විඥානයේ තියෙන මේ ඇති දෙයට අදින ප්‍රශ්න නැති, කෙලෙස් නැති, ආතතිය නැති, අසහනෙ නැති තැන නුරුස්නා ගතියක්. ආතතිය, අසහනෙ, දුක, කෙලෙස් රූප තියෙන දේ රුස්නා ගතියක් කියන මේ විඥානයේ තියෙන ෂට ගතිය තේරුම් ගත්තට පස්සේ මේ අපි හොඳ මේ මුවාතරෝපියක් දෑතිම බදාන බඩට යන ගන්න ඉලක්ක තමයි කරන්නේ. අපි විහිම්මයි යනගන්නේ කවුරක්වත් කරන දෙයක් නැහැ. අවකාශය තියෙනවා අපි යන්න කැමති නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ දන්න රූපේ. ඒ මොකක්වත් නිසා නෙවෙයි. අර දෙකට බෙදා ආණ්ඩු කරන මේ බරවත් જાතීන් කරන වැඩේ විඥානය අපට කරන නිසා. දෙකට බෙදලා ඇති දෙයට බඳිනවා. දන්න දෙයට බඳිනවා. මනින්න පුළුවන් දෙයට බඳිනවා. කිරන්න පුළුවන් දෙයට බඳිනවා. ඉතින් ඒක නිසා ආකාශයට ගිය කෙනාට විඥාණයට ගියොත් තේරෙනවා බුදුහාමර මොනවද මේ කතා කරලා පෙන්වන්නට හදන්නේ. පුළුවන් වෙයිද සාමාන්‍යයෙන් මේ උදේ ඉඳලා හැන්දෑවෙන කරඬුව සරුවලේ පෙන් කරච්චලේ ඉන්න කෙනෙකුට මේක තේරුම් ගන්න. අමාරු වෙන ශකන ඕලාරක ඉඳලා රූපියත් ප්‍රත්‍ලාභයට යන්න රූපියකින් අරූපයේ වශයෙන් තියෙන ආකාශයට ඊපස් තමයි විඥානයේ තේරෙන්න පස්සේ මේ දේවල් තිබුණත් නොතිබුණත් ගටන්න එපා. වෙනසක් දකින්න එපා. දෙකටම සමහිත වේදනාවක් තිබුණත් සුඛ දුක්ඛ සමහිත ජය පරාජය තිබුණා සමහිත අෂ්ටලෝක ධර්මයේ සමහිත හදනකොට යට තියෙනවා දේවල් තිබුණට හැමදේම ඇඟේ දාගන්න ඕනේ ඉව එන්නේ අපේ හැප්පෙන්න නෙවෙයි. ඒ නිසා මේ තියෙන දේවල් ගණන් නොගෙන සිටීමෙන් තියෙන දේවල් වලින් දුක් කරදර නොගෙන සිටීමෙන් තියෙන දේවල් ඇගේ නොදාගෙන සිටීමෙන් මේ දේවල් වලින් සෑහෙන දුරස්ත භාවයක් ලබන්න පුළුවන්. මේ මගේ කියාගත්තොත් තමයි අපිට කරදර කරන්නේ. ඉල්ලගෙන ගන්න. ආන්නේ විදිහට මේ විඥානයේ විසින් අපිව වරදට බඳව රූපහරහ වේදනා සංඥා සංස්කාරහර අපිට මේ ඝර්ෂණයක් ඇති කරලා දීලා කර්ම රැස් කරවලා සංස්කරණය කරගෙන ගියාට ඒකත් මගේ සැලසුමකට නෙමෙයි සිද්ධ වෙන්නේ ලෝක න්‍යාය ධර්මයකට. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ යාට ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ. හොඳක් නරකක් මේ ලෝකේ නැහැ හරියක් වැරද්දක් නැහැ මුලක් මැදක් කරක් නැහැ ඇති නැති ભેදයක් නැහැ මේ තුල ඇති නැති ભેද හදාගෙන මුල මැද හදාගෙන යන මේ ගමන විඥානයේ විසින් අපිට කරන ලද්දක් ඒ නිසා මේ විඥානය එතන එතනම මත් කරවන්න නම් මේ දේවල් පිළිබඳව තියෙන හඳුනා ගැනීම හඳුනා ගැනීම සඳහා දේවල් වලට පටබැඳි නම් ටික තමයි මේ මුළු ලෝකේ නැටවිල්ල නටවන්නේ ඒ නිසා මේවා හුදු සංඥා විතරයි. මේවා පටන් ගන්නකොට තිබුණු දේවලුත් නෙවෙයි අපි මැරුණාට පස්සේ ඉතුරුන දේකුත් නෙවෙයි මේ ඉන්නකන් තමයි මේ රණ්ඩු දරුවලේ. ඉන්නකන් තමයි මේ පෙන් කරච්චලේ. ඒ නිසා මේ සංඥා පිළිබඳව අන්තිමට මෙන සංඥග්ගය බුදු දානසෙ පෙන්වනවා ආකින්චඤ්ඤායතනෙ කියලා. සාමාන්‍ය අපි 10 පන්ති බුද්ධ ආගමක වටයක් කියවලා තියෙනවා මතකයි ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ. අකින්චනක්. අන්න එතෙන්ද යන්න නම් ඒ විඥානේ පොඩ්ඩක් බලෙන් තහවුරු කරන්න. පුටුවෙන් එළියට දාන්න. දැම්මට පස්සේ පේනවා කිසිත් නැති ලෝකේ අපි මේවා මොකද්ද බදාගෙන බදාගන්න බදාගන්න සංඥා වැඩි වෙලා ඒ මත පටලවාගෙන පඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වගේ ඒ සංඥාත් එක්කම ගැටෙනා මිසක් මේක නොගැටි සිටීමට ගියොත් කිසි කෙනෙක් එන්නේ අපිට විරුද්ධ වෙන්නේ. එසිකොට එන්නත් බෑ ඉතින්. එන එක ඕම එන්නේ කාම ලෝකෙට විතරයි, ඕලාරික ලෝකෙට විතරයි. රූප ලෝකෙට එසේ මෙසේ කෙනෙක් ගොඩ වෙන්නේ නැහැ. අකින්චඤ්ඤායතනට යන්නෙත් නැහැ. ඉතින් ගියාට පස්සේ හුලං අල්ලන්න හැදුවා වගේ. දැලකින් හුලං අල්ලන්න හැදුවා වගේ. ඒ නැත්නම් වතුර ටිකක් මිලිකලා අල්ලන්න හැදුවා වගේ චිරි චිරිපයින්. ඉන්සයි අකින්චඤ්ඤායතනට යන කම්ම විස්තර කළ සරුවචනාංශේ පොට්ටපාදල චිත්තාර්ථ සාරිපුත්‍රත් කියනවා. මෙන්න මේක තමයි මම කියන සංඥා කියන්නේ. මේක මේ පියවර තුනකින් යන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ වෙනකොට ගිහිලා තියෙන හැම කෙනාම මොකක්දාකත් අඳුනන්නේ මේක ඇබැක්තියක් මේක සීනති වීමක් විසංජ වීමක් නිින්ද යෑමක් හිත හැංගී ගැනීමක් ආදී වශයෙන් අප්‍රතික්ෂේප කරලා තියෙනවා දන්නා දැන සිට නොදන්න දක්වා ගියොත් මේ සංඥාගයට යන්න මේ සංඥාගයට ගියොත් විතරක් එයා අඩිය පාදගත්තා වෙනවා අඩිය පාදගත්ත කෙනාට ඒකට මොනවද තිබ්බ ප්‍රශ්නයක් නැහැ අපි මොකක් හරි චිත්තයක් අඳින්න ඉස්සෙල්ලා සුදු කොලයක් ගන්න එපායි. සුදු කොලේ උඩනේ අඳින්න පුළුවන් වෙන්නේ. අරමවා තියෙන චිත්තයක් උඩ ඇඳපුවාම මගේ ස්වාධීන අදහස එළියට එන්නේ නැහැ. ඒ නිසා මේ සුද්ධ සුදු කොලේ සුද්ධ කරගන්න. උපදින කොට සුද්ධ කොලේ දුන්නේ අපි කැත කරගෙන. දැන් ආයෙ මකන්න පුළුවන් කියන එකයි බුදුහාම කියන්නේ. ඔය ඇඳලා තියෙන පර්මනන්ට් මාකර් එකකින් නෙවෙයි. මකන්න පුළුවන් එකේ. ඒ තරම් බුදුහාමගේ ක්‍රමේ ශක්තිමත්. ඒ නිසා මේ මැකුවට පස්සේ සුදු කොලේ මතුවේ. මට මතකයි ඔය ඒක කායක් තිබුණා ඔය සීකිරි පිටුතුන් වලට හතුරු වර්ගයක් ඇහිලා ජරා තාර වර්ගයක් ගාලා තිබුණා. ගාලා සම්පූර්ණ ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් අපිට තිබුණේ චිත්‍ර නැති කරා නැති කරාට පස්සේ මුළු පහුවෙන පත්‍රවල බුලම පිටුවේ තිබුණේ සීකිරි පිටුතුන් විනාශයි. ඊට පස්සේ රුසියාවෙන් ආව මිනිස්සු රුසියානු මරාන්සි කියලා එයා ගත්ත ක්‍රමයක් අර පිටින් ළඟදී ගාපු සායම විතරක් කැපෙන්නේ පන්න පිටුසුතු මතුවෙන්නේ උපක්‍රමයක් කරනවා. උපක්‍රමයක් කරද්දී ආයෙත් පිටියුතුම ඉතනවා. ඒතර මුලින් අද මිනිහට වැඩි වටිනා මේ රුසියානෝ මරාසිකේ ක්‍රමේ එයා දන්නව මොන තාර ගෑවත්. ඒක මෑතදී හදන තින්ත. ඒ තින්තර මුලින් ගාව තින්ත වලට වෙනස් එයාගේ රසායනික ක්‍රමයට අර පස්සේ ගාව තින්ත කපනවා. බුදුහාමර මේකට කියන්නේ මෝහ පටල කපනවා කියන්නේ. මේ මෝහ පටල අර පිටිසිටියම උඩ ඒකට තාර ගෑමක් මඩ තට්ටුවක් මඩ මඩ ප්‍රහාරයක් මේ මඩ ප්‍රහාරය කපන්න පුළුවන් හැබැයි අර කවුරු පීයක් කරන් ගිහලා ඌරන්න ගියා නම් කල්කටුවක් කරන විදින්න ගියා නම් චිත්ත ඉතුරු වෙන්නේ නැහැ චිත්ත ඉතුරු කරගෙන අර අලුතකාව තින්ටමකන එක තමයි බුදුහාමරගේ කෘත්‍යය අපි කරන්න හදලා තියෙන්නේ උදලක් කරන් ගිහලා කොටනවා එහෙම නැත්නම් චින්තකාපක මරන්න හදනවා මොන දෙයකින් අතාරියන්නේ අර පිටින් ගාව චින්ත ගලවන්න පුළුවන් කමටම ප්‍රතිපදාවක් ඒකට කියනවා මෝහපටල අයින් කරනවා කියලා. අන්නේ මෝහපටල අයින් කරනකොට මේ කතාව පුරාවට යන්නේ සංඥාව කියන මේ අලුතෙන් වදින මඩ පහර. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අනුන්ට මඩ ගහන එක අනුන්ගේ මඩ කන එක. ඊයා මඩ කොච්චර ගහුවත් ඇතුළේ තියෙන ප්‍රභාසර හිතට මොකුත් වෙන්නේ නැහැ. ඒක ආගන්තුක උපක්‍රේෂ වලින් මඩ කහටක් නැදෙනවා. කච්චරක් පැදෙනවා. මලකට කැමක් බලක. නමුත් මේ මලකට තට්ටුව කවදාකවත් ඝන බහල වෙන්නේ ඉතාලම තුනි තට්ටුවක් තියෙනවා. ඇක්චුලි තියෙන දඹරත්තන්නේ එහෙමයි. අන්න ඒක මතු කරගත්තට පස්සේ සර්වඥයන් වෙනවා පිටින් තියෙන මලකඩේ. මඩ කහටේ සංඥාවේ අයින් කරන්නයි ප්‍රතිපදාව තියෙන්නේ. ඇක්චුලි දඹරත්තන්න මොකුත් වෙන්නේ කරන්නත් බෑ බුදුහාමරට අයිතිවාසිකමක් නැහැ manussත්වයේ තියෙන මේ දඹරත්තන වෙනස් කරන්න ඒක උන්වහන්සේ ප්‍රකාශ කරන එක විතරයි කරන්නේ. ආන්න එක අයින් කරලා පස්සේ වෙනවා බුදු හිතක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. අපි විහිං පල් අපි විහිං අරවනම් නම් වනම් දාගෙන හරියට මට බැනගෙන තෝතෝ වරපල කියාගෙන ඒ කියන කින ගානේ තමයි පිළිගන්නේ. එයාගෙත් අපි හිතන අනුන්ටයි ගහන්නේ අපි කියලා. ගහ ගන්න එකක් නෙමෙයි තියෙන්නේ. අන්නේ විදිහට අනුන්ට අගය කරන්න පටන් ගන්නකොටම හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන්. හැම කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. මේ ගැන කතා කරු මහායාන බුද්ධාංගනම් බල්ලට බුද්ධ නේචරක තියෙනවා කියලා. බල්ලගේ බලුගතිය තමයි බුද්ධ නේචරක. උගේ හැටි. අපිට වල්ලා තියෙන්නේ මගේ ගතිය නෙවෙයිනේ. මේ සුද්ධ දීපු ගතියනේ අපිට වල්ලා තියෙන්නේ. සුද්ධ විදින විදිහට අවිදින්න ඕනේ, සුද්ධ කන විදිහට කන්න ඕනේ, සුද්ධ හදන ගෙවල් හදන්න ඕනේ, සුද්ධ විදිහට භාෂාව කතා කරන්න ඕනේ. සුද්ධ විදිහට හැදෙනකොට ඕන අපේ දරුවෝ සුද්ධයි කියනවා. හැබැයි ඒ දරුවෝ අම්මයි තාත්තයි මරනවා. ඒක තමයි සුද්ධලේ ක්‍රමය. ඒ සුද්ධගේ දාට හැදුවොත් ඒකාන්තයෙන් අම්මට අපටයි වෛර කරනවා. මොකද අම්මලා තාත්තලා ගොරක කරනවා. උන් සුද්ධ දන්නේ නැහැ. උන් දන්නේ නැහැ. උන් අපිට වගේ දන්නේ ඌ මරවුවේ නැත්තම් මට කවදාකවත් මගේ තත්ත්වයට යන්න බෑ. උට උගන්නපු ගුරුවරයා මරන්නත් ඕනේ. ඒ තමයි සුද්ධගේ දර්ශනය. ඉතින් අපේ තුන පැරණි ක්‍රමයට අම්මා තාත්තා මොන જાති කරවත් අම්මා තාත්තා තමයි. හුඳලායි පටන් ගත්ත තැන නෙළුම කොච්චර ලස්සනද පිබුණත් තෝජාව ගන්නෙ මඩගොහරු වෙන්නේ. නෙළුම කාදාත් මඩගොහරුව කපන්නේ නෑනේ. කපන්නේ හිතුවොත් නෙළුමකට ඉන්න බෑනේ. ඒ නිසා බුදුජානනාංශ කියන්නේ නෙළුමක් කියලා. නිරුම උඩ සිනිගඳ නැහැ. නිරුමේ උඩ සිනි වතුර වැටුණාට හිටින්නේ නැහැ. ඒක සූර්යාට ආපුවම බබලනවා. හැබැයි තාමත් ඕජාව ගන්නෙ අර කුණේ. ඒ නිසා ඕලාරික අත්පත්ලාභයක් තිබ්බත් රූපී අත්පත්ලාභයක් තිබ්බත් අරූපී අත්පත්ලාභයක් තිබ්බත් අපි හැම ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ ඉඳගෙන විවිධ මට්ටම් වලට අපිට දියුණු වෙන්න පුළුවන්. අන්නේම දියුණු වෙච්ච බව කාම ලෝකෙට පේන්නේ කෙලසිලයි කියන. ಗುಣ නැති වෙලයි කිය. මාන්නයක් නම්බුවක් ලාභයක් සත්කාරයක් මොකුත් නැති නිකම්ම නයක් දවකටපත් වෙනවා කියලා. මොකද කාම ලෝකේ අඳුරන්නේ කෙලෙස් විතරයි. කාම ලෝකේ අඳුරන්නේ මාන්නේ විතරයි. කාම ලෝකේ අඳුරන්නේ එක එක ඔලූසන එක විතරයි. ඉතින් බුදුසසුන කියනවා ඕව ආගන්තුක ආපු දේවල් කපන්න පුළුවන්. කපලා මේ සංඥාග්ගයට එන්න පුළුවන්. මේ සංඥාග්ගයට ඇවිල්ලා ආයෙ කෙලෙස් සත්කාරයට මොකක්වත් වෙන්නේ නැහැ. එයා දන්නවා මම නිදුම හැබැයි මොළ මොළ තියෙන දාම මඩගොහුරුයි. ඒක අවනම්බුවක් නෑ කියලා මේ නෙළුමට. ඒක ඕන කෙනෙක් දන්න දෙයක්. මේ මුල මඩගොහුරුවේ තියෙන්නේ මේ නෙළුම් දණ්ඩ මේ නෙළුම වතුර උඩ තියෙන්නේ ඒක වතුර තර වෙන්නේ ආන්නේ විදිහට ආත්මපටලාව තුනක් බුදුන්සේ පෙන්නලා පෙන්වුවාට පස්සේ මේක තේරුම් ගත්ත චිත්ත අත්පාරිසු මේ චිත්තහත්ත කියන පරිබ්‍රාජකයා බුදුරජාණන්සේ බොහොම ලස්සන ප්‍රකාශයක් කරනවා දාර්ශනික ප්‍රකාශයක්. ඒකෙන් පේන කොටපාද වැඩි ටිකක් කල්පනා ශක්තියක් තියෙන කෙනෙක් කියලා. එයා කියනවා ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ ඕලාරික අත්භාවයේ ප්‍රතිලාභයේ ඉන්නකම් කාම ලෝකේ ඉන්නකම් මේ මනුස්සයාට රූප ලෝකයක් කැප නැහැ. රූප ලෝකයට අභාව්‍යයි. අරූප ලෝකයක් හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම කාම ලෝකේ తත්‍ර తත්‍රාබිනන්ද. ඒක ඒකම බදා ගන්නවා. අර කිඹුලා මොකද්ද බදාගත්තා වගේ. ඒ නිසා ඒක බදා ගන්න ගතිය උට රූපී ආත්මයක් තියෙනවා. අරූපියක් බවත් කියලා හිතන්නවත් හම්බ වෙන්නේ ඒ විතරක් නෙවෙයි කවදා හරි ඔක්කනේ ඔබ වහන්සේ ළඟට ආවිල්ලා ඔබ වහන්සේගෙන් සමත භාවනා ඉගෙනගෙන සමත රූප ධ්‍යානයට ගෙන ගිය මනසට කාම ලෝකයක් පෙන්වන්න බෑ. අදාළ නැහැ. කාම ලෝකෙට ගිය ගමන් රූපී ධ්‍යානෙ කැඩෙනවා. අරූපී ධ්‍යානයක් හිතන්නත් බැහැ. ඒ නිසා රූපී අත්පටලාවට ආවට පස්සේ ඕලාරිකත්ව භාව පැටලාවෙන් තමයි අභව්‍යයි. අරූපී අත්පභාව පැටලාවෙන් අභව්‍යයි. රූපී අත්පටලාවේ විතරයි යාට භව්‍ය වෙන්නේ. රූපියත් භාව පටලාභං යේව සංකම් ගච්ඡති. ඒ ගානට වෙනවා. යම් කිසි කෙනෙක් අරූපියත් භාවයේ පටලාභයට ගියා නම් අරූප ධානයකට එයාට කාම ලෝකේ පේන්නේ අසුචි අත ගන්න අසුචි පණුවල්. රූප ලෝකේ පේන්නේ තාම 3 4 පන්ති ඉගෙන ගන්න ළමයෙක් වගේ. එයා ඉන්නේ පශ්චාත්තුපාදි මට්ටමක. ඒකට එයාට අරවත් එක සම්බන්ධයක් නැහැ. ඒව පෙනෙනකොට අරූපියත් ලෝකත් පටලාවෙට ඉන්න බෑ. ඒ ඡාමේ එකකට ගියොත් අනිත් දෙක අභව්‍යයි. කොයි එකෙත් අපිට ඉන්න පුළුවන්. දක්ෂමකම තමයි ඉහළම එකට ගිහිල්ලා මේ තුනටම ඉඩ තියෙනවා. භව්‍යයි ඒව තුනටම සම්පatti කරයි කියන එක දන්න මනුස්සයා කැමැතිනම් ඕලාරිකත්වපත්ලාභේ ඉන්නවා. කැමැතිනම් රූපියත්වපත්ලාභේ ඉන්නවා. කැමැතිනම් අරූපියත්වපත්ලාභේ ඉන්නවා. එයා දන්නවා යමකට ගියොත් අනෙත් තුනේ ඒ හරහාම මැකෙනවා. ڇප්ප වෙනවා. යටපත් වෙනවා කියලා. ඒක කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරනවා. ඒකට තව පැත්තකින් පෙන්ලා දෙනවා මේ સંદર્ભයේ මේ කතාවම චිත්තහත් යම් වෙලාවක අපි අතීතේ ජීවත් වෙනවනම් අපිට වර්තමානයේ අභව්‍යයි අවලංගුයි අනාගතයේ අවලංගුයි. අපිට කාදාක සත්‍ය පිළිටවන්න බෑ. අතීතයව කල්පනා කරගෙන පශ්චාත්තාප වෙන්න මැදට සතියක් වර්තමානට එළඹ ප්‍රතිව මම දැන් මෙතන නැහැ. ඒ තරම්ම අතීතයේ විදගෙන පශ්චාත්තාප වෙවි අඬාවෝ ගාගෙන අල්ලපු ගෙදරට කිය ගියා අනිච්චන් දුක්ඛං අනත්තං කිය කියන්නේ මැරෙන්න හදන. එහට ඒ ඒ දැඟලිල්ල නිසාම වර්තමාන මොහොතට අභව්‍ය වෙනවා අනාගතේකුත් නැහැ. කාලකන්ණි. යම් කිසි කෙනෙක් වර්තමානට ඇවිල්ලා මම දැන් මෙතන හිටියොත් ආයේ අතීතේ කල්පනා කර ඉන්න බෑ. කල්පනා කරනකොටම සතිය කැඩේ. අනාගතේ දිහා යන්නත් බෑ ගිය ගමන සතිය කැඩේ. එනිසා වර්තමානින් ඉන්න කරාට අතීත අනාගත දෙක අභව්‍යයි වර්තමානයේ ඉන්න අය කියන ගණනට වැටෙනවා. අනාගතේ ජීවත් වෙන මනසට අතීතයක් නැහැ වර්තමානයක් නැහැ. අර මේ දෙක ڇප්ප කරගෙන තමයි අපිට අනාගතේ පයින්නේ. අනාගතේ පෑන්නොත් මේ දෙක නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ තුنين ඕන එකක ඉන්න පුළුවන්. ඒ ඉන්න දේ අන්තිම අංග සම්පූර්ණ සත්‍ය නෙමෙයි තව දෙකකට හැකියාව මට තියෙනවා කියලා දන්න මිනිහා දිනනවා. ඒ මනුස්සයා වතුරේ මොළුවට උස්සපු මිනිහා නැත්තම් වතුරේ ගිල්ල නැහින මිනිහා අතීතයේම ජීවත් වෙන්නත් බෑ අපිට වර්තමානයේම ජීවත් වෙන්නත් බෑ අපිට අනාගතයේම ජීවත් වෙන්නත් බෑ. මෙන්න මේ බව අපිට කාල තුනක් තියෙනවා. ඒ කාල තුනෙන් ඕන දෙයකට ඕන වෙලාවක යන්න පුළුවන් බව තේරුම් ගන්න පුළුවන් එකම තැන වර්තමානයේ විතරයි. අතීතයේ පළච්ච කුණු වෙච්ච දෙයක් අනාගතය කියන්නේ ආපු නැති එකක්. වර්තමානයේ ඉඳගෙන කාට හරි තේරුම් ගත්තොත් අන්වේ ඥානවලට අතීත අනාගත දෙක ගන්න පුළුවන්. එතකොට තේනවා මේ ප්‍රත්‍යක්ෂයේ ඉන්නකොට සතිය පිටවන වර්තමානයේ ඉන්නකොට අපිට පේනවා අතාගත අනිත්‍ය අතීතයක් තියෙනවා වගේ. අපිට පේනවා අනාගතයකොත් තියෙනවා වගේ දෙකම බුදු චින්තාවයි. බුදු තර්කානුකූලයි. බුදු අන්වේ ඥාන. වර්තමානතර ප්‍රත්‍යක්ෂේ. පු탁ඥයයි කියලා කියන්නේ මේ ප්‍රත්‍යක්ෂේ අන්වේ ඥාන වලින් වෙන් කරගන්න බැරි මනුස්සයෙක්. ඊට ප්‍රත්‍යක්ෂය දන්නේ නැහැ, අන්වේ ඥාන දන්නේ නැහැ. ඒක හිතලුවක්ද, හිත බලපෑකක්ද නැත්තම් උරගා බලන්න පුළුවන් මේ වර්තමාන මොහොතේ අරමුණත් එක්ක තමයි ඉන්නේ කියලා දන්නේ නැති මිනිසයා নানা ප්‍රකාර කතා කරනවා. මොකද ඒ ප්‍රත්‍යක්ෂය සහ අන්වේ ඥාන නියුන් සහෝදරයෝ වගේ. මොන තාලෙන්වත් අඳුරන්න බෑ. ඒකයි බුදුදහමේ මෙතන කියන්නේ මේක අපපටි හිරකම් ප්‍රතික් ඒ කියන්නේ ඒත්තු ගන්නන්න පුළුවන්ද බැරිද කියන එකයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. අපි හීන ලෝකයක ජීවත් වෙනවා අපිට හීනේ සත්‍ය වශයෙන් පේනවා. සත්‍ය ලෝකේ බොරුවක් විදිහට පේනවා. මොකද ඒ තරම් අපි එක්ක බීලා එක්ක හීනේ. මෙන්න මේ දෙක වෙන් කර ගන්න බැරි මනුස්සයා ටිකක් එහාට ගියොම පිස්සු. බයිපෝලා කියලා කියනවා නැත්නම් සිසොෆෙනික් කියලා කියනවා. සාමාන්‍ය පිටසට වෙලා තියෙන්නේ යාට මේ දෙකම එකට තියෙන්නේ. එයාට කිව්වොත් ප්‍රත්‍යක්ෂයයි වැදගත් දේ, සත්‍යයට කිට්ටු දේ අනුමාන අනුමාන ඥාන විචිත්‍රයි කෙලස් බරයි කියලා එයාට පේන්නේ සත්‍ය අසත්‍ය නෙමෙයි විචිත්‍රකමයි ඕන කරන්නේ. මම කැපී පේන්න ඕනකම නිසා එයා හරි කැමති අන්වේඥානකට. තරංග ගහන ජීවත් වෙන්න. හිත ලෝක ජීවත් නම් ප්‍රත්‍යක්ෂය හරීම කම්මැලි දෙනවා. ප්‍රත්‍යක්ෂය හරීම නීරසයි. ප්‍රත්‍යක්ෂය හරීම බය උපදවන සුළුයි. ප්‍රත්‍යක්ෂය හරීම අසරණ කරන සුළුයි. ඒ නිසා අපි මේ විචිත්‍ර ලස්සන හිතලුවේ ජීවත් වෙනවා. ඉතින් මේක තමයි ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඔබ තමයි අපේ අයිතිවාසිකම. මම දකින්න හීනේ දකින්න මට අයිතියක් තියෙනවා. ඔබට වැඩන්නේ නැහැ මාව ප්‍රත්‍යක්ෂයට ගේන්න එපා. මාව අවදි කරවන්න එපා. ඉතින් බුදු දනහස ඒක නිසා ඉස්ලාම් බුදු වෙලා මේ බුදු යන්නේ කට්ටියට බුදිය ගන්න දෙන්න තමයි බණ නොකියන්නේ හිතාගත්තේ. වැඩක් නැහැ කිසිම කෙනෙක් කැමති නැහැ. තමා ගත කරන මේ මවාගත්ත ලෝකෙට කතා කියන්නේ. ඒ කට්ටියට මේ ප්‍රත්‍යක්ෂය පේන්නේ ඒක පාට නිදාගෙන මනසකට වතුරක් කිරෝ වගේ අවදි වීමක්. අවදි වෙන කවුරක්වත් ලෑස්ති නෑ. ඒ තරම්ම తත්‍ර తත්‍රා විනන්දිනි. අල්ලගත් එක බදාගෙන ඒකම උසස් කරගෙන ඒකම අනුන්ටත් දෙන්න හදාගෙන ගත කරන ජීවිතයක් තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට ප්‍රත්‍යක්ෂයේ ඉඳගෙන තේරුනොත් මේ අන්වය ඥාන කියන නැත්නම් ණය විපස්සනා කියන ඒ තර්කයේ කියන එහෙම නැත්නම් මේ චින්තාමය ඥාන කොච්චර ෂටද කොච්චර මායාවිද කොච්චර නියුන් සහෝදර වගේ එකට මත් කරනවාද කියලා කිව්වොත් බෞද්ධයන් අතර පවා මේ බව නොදන්න පිරිස පොදු ජනතාව අතර බෞද්ධයන් එක්ක තියෙන ගනුදෙනුවට වැඩිය ප්‍රතිශතයට වැඩි වැඩි. බෞද්ධ උගදෙනෙක් කියන අපි සම්මාදිට්ඨිකයි. අපි ඉන්නේ හරි පාරේ. අපිට දැන් ඇත්ත පෙන්නලා තියෙනවා කියලා. අනේ පෙන්නේ නැන්නේ මේ හිතන එකම තමයි මොඩකම. පෙනුනා නම් කවදාකවත් ආයෙ එකක් අත ගන්න යන්නේ. එයා උත්සාහ කරනවා අමිහිරි වුණත් ඒකාකාරී වුණත් මේ ප්‍රත්‍යක්ෂය විතරයි දරන්නේ අපිට ස්ථාවරත්වයක් දෙන්නේ පටිහීරක බව පිළිසරණක් දෙන්නේ ඒකාංශික සත්‍යක් දෙන්නේ අර හිතලුව නෙවෙයි මේ හිතලුවත් එක්ක තියෙන සත්‍යයට ආගම කියලා කියනවා හිතලුව අයින් කරපු සත්‍යයට ධර්මය කියලා කියනවා අර්ථ සංහිතං ධම්මපටි තං හිතං කියලා කියන්නේ අර්ථ සංහිතං කියලා කියන්නේ විචිත්‍රයි හරිම සුන්දරයි මවාපානවා අපිව සරුංගලේ සිට උඩාරිනවා වගේ අපේ හීන ලෝකේ අපි කරකවනවා. ඒක අර්ථ සංහිතකමේ තියෙනවා. ඒක තමයි ආගමේ තියෙන්නේ. කොයි ආගමේ තොච්චරයි තියෙන්නේ. නමුත් මේ ආගම ඇතුලේ ධර්මයක් තියෙනවා. ඒ ධර්ම ඒකාන්තිකයි අනිවාර්යම නිවනට යොමු වෙලා තියෙන්නේ පටිහිරකයි ඒක පිලිසරණක් සහිතයි. ගමනක් යනවා නමුත් ඒක රස නැහැ. ඒක නීරසයි. ඉතින් ඒ නිසා අපි මේ දිලිසන් සියල්ල රත්තරන් නොවේ කියලා පිළි මේකක් තියෙනවනේ අපි දිලිසෙන තැන් වලයි නිවන හොයන්නේ. රස තැන් වලයි නිවන හොයන්නේ. කැමති තැන් වලයි නිවන. නිතර නිවන නොතිබෙන්න ඉඩ තිබේ. ඒක නිසා යම් වෙලාවක තේරුම් ගත්තොත් මේ ප්‍රත්‍යක්ෂයේ සහ අනුමානේ මේක සමතේ සහ විපස්සනා දෙක තේරුම් ගත්තා වගේ තමයි. සමතේ හැම වෙලාවෙම අනුමානේ තියෙනවා. සම්මුතිය තියෙනවා. ඒක තනුමානයක් බව දන්න එක තමයි විපස්සනා කියන්නේ. ආන්නේ දෙක වෙන් කරගත්ත ගමන් ඕන කෙනෙකුට තේරෙනවා සමතේ නැතුව යන්න බෑ. සමතේ බදාගෙන යන්නත් බෑ. ආනේ ටික විස්තර කරලා බුදුජානනාංශය සඳහන් කරන මේ දෙක රූප ඕලාරික රූප අරූපී ආත්ම භාව තුනත් අතීතනාගත වර්තමාන තුනත් පිළිබඳව කියනකොට බුදුන්සේ කියනවා මම උදාහරණයක් දෙන්නම් ඒක කාටත් තේරෙනවා දෙනකගෙන් කිරි ලැබෙනවා ගාබම්මා කීරං කීරම්මා දදි කිරෙන් දී කිරි හැදෙනවා දදිම්හා නවනීතං බටර් හැදෙනවා පටවලින් බෙඩරු හැදෙනවා සප්පි සප්පි වලින් සප්පි මණ්ඩේ හැදෙනවා ගාවම්මා කීරම් කීරම්මා දදී දදිම්මා නවනිද නවනිකම්මා සප්පි සප්පිම්මා සප්පි මණ්ඩෝ යම් වෙලාවක දෙනකින් කියලා දවාගත්ත කිරි තින තාක්කල් ඒක දී කිරි කියන ගානට වැටෙන්නේ නැහැ බටර් කියන ගානට වැටෙන්නේ නැහැ ගිතෙල් කියන වැටෙන්නේ නැහැ ගිතෙල් සාර මණ්ඩේ කිය කියන්නේ නැහැ ඒකට කිරි කියලායි කියන්නේ මේ කිරි යම් වෙලාවක දී කිරි බාටපත් වුණාට පස්සේ ඒකට කිරි කියන්නේත් නැහැ, බටර් කියන්නේත් නැහැ, ගිතෙල් කියන්නේත් නැහැ, ගිතෙල් මණ්ඩේ කියන්නේත් නැහැ. ඒකට දී කිරි කියලා කියන්නේ. මේ දී කිරිනේ බටර් ගත්තට පස්සේ ඒකට කිරි කියන්නේත් නැහැ, දී කිරි කියන්නේත් නැහැ, ගිතෙල් කියන්නේත් නැහැ, ගිතෙල් මණ්ඩේ කියන්නේත් නැහැ. මේ බටර් වලින් ගිතෙල් ගත්තට පස්සේ ඒකට කිරි කියන්නේත් නැහැ, දී කිරි කියන්නේත් නැහැ, වෙඬරු කියන්නේත් නැහැ, ගිතෙල් මණ්ඩේ කියන්නේත් නැහැ. මේකට ගිතෙල් කියලා කියන්නේ. ගිතෙල් සාරමණ්ඩේ ගත්තට පස්සේ ඒකට කිරි, දී කිරි වෙඬරු ගිතෙල් කියන්නේ නැහැ. ඒ නිසා මේ එකම දේ මේ මේ විදිහට පෙරුණාම ඒ තියෙන தત્ත්වය කියනවා මිස අනිත් දෙයින් ඒක වෙනස්ව හිට ගන්න. මෙන්න මේකයි ලෝක සාමාන්‍ය. මේකයි ලෝක ව්‍යවහාරය. මේක තමයි ලෝක නිරුත්තිය. මේක තමයි ලෝකේ පවතින පඤ්ඤාත්තිය. එයිසා කෙනෙකුට කියතකෝ කිරිම තමයි දීකිරි කියන්නේ. ඔව්. නමුත් ගිරි නොවේ දීකිරි කියන්නේ. මෙන්න මේ බව දැනගෙන කතා කරන නිසා බුදුහාමරණ බුදුහාමතුරු කියන. ඕනෙම අමනේකට දුස්සීලෙකට සිල්වතෙක් බාටපත් වෙන්න පුළුවන් සිල්වතෙක් බාටපත් වෙනවා. ඊපස්සේ අර දුස්සීලය කියන්නේ නැහැ. සිල්වතෙක් බාටපත් වෙන්න පුළුවන්කම තිබුණාට සිල්වතෙක් බාටපත් වෙලා නැත්නම් තාම දුස්සීලය දුස්සීලම තමයි. ඕනෙම දුස්සීලෙකට සුසිල්වත් වෙන්නත් පුළුවන් ඕනෙම සුසිල්වත් වෙච්ච කෙනෙකුට ධ්‍යාන භාවනා කරන්නත් පුළුවන්. එතකොට ධ්‍යාන භාවනා කරන දුසිල්වතා කියන්නේ නැත්නම් සිල්වතා කියන්නේ නැත්නම් ධ්‍යාන භාවනා කරන කෙනයි කියලා කියන්නේ. ධ්‍යාන භාවනා කරන එකට අරූප ධ්‍යාන ලබන්න පුළුවන්. ඒකද අරූප ධ්‍යාන භාවනා කරන එක නයි කියලා කියන්නේ. මේ එක නාමයි. ඉතින් අපි කියනවා මේ උදේ එකක් කියනවා හැන්දෑ එකක් කියනවා අපිට පටලවෙන කියලා. පටලවෙනවා තමයි. බුදු සංඥා විතරයි. බුදු පටබැඳිනමක් විතරයි. අඳුනා ගැනීම දාන්නමක් විතරයි. සරුවචනංශ මේ නම් ඔක්කොම පාවිච්චි කරන හැබැයි දැනගෙන. අරයට මේ වෙලාවේදී එහෙම කිව්වට තාපොට්ටකින් මේ නම කියතයි. නමුත් අපි කිව්වොත් මේක හොරා. ඒ උපන්නේ හොර පවුලක. ඒක ලද්දාපටම හොරාමයි කියලානේ අපි කියන්නේ. නමුත් බුදුහාම කියන ඕනම වෙලාවක මෙයාට දානපතියෙක් වෙන්න පුළුවන්. භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ බවට විතරයි බුදුහාමරෝ කතා කරන්නේ නැත්නම් මේ මුළු ලෝකෙම ඉතලා මනුස්සය හිරේට දැම්මට රජුතුන්ට විරුද්ධ බුදුහාමරෝ නඩු කියන්නේ නැහැ. නමුත් මේ මනුස්සයට කතා කරන රජුතුමට හිරේ දැම්මට මම ඔබට බුදුහාමතුරු ඔබට ඕන හැදෙන්න. අහන්නේ ඒ බව තේරුම් ගන්න බැරි වුණාට පස්සේ තමයි මේ නිකාය ભેද හදාන හොරු කියලා වෙනම જાතියක් බෙදාන දුස්සූලියෝ කියලා වෙනම જાතියක් බෙදාගෙන රණ්ඩු සරුවල් කරගෙන පංගු peeru බෙදන්නේ මේ සංඥා වෙනස් වෙන සුළු එකක් බව දන්නේ නැතුව. මේ සංඥාව පටන් ගන්න එක නෙවෙයි මැරෙන්නේ. ඒ දේ දකින්න නම් වර්තමානයේ හිත තියන්න. අතීතයේ අනාගතයේ තන්නේ කර සංඥා මත ගොඩනගිච්ච දෙයක්. ඒකේ කවදාකවත් සත්‍ය දකින්න බෑ සංඥාවේ විපරිණාමය දකින්න බෑ. ඒ නිසා වර්තමානයේ හිත තිබ්බොත් සංඥාවේ විපරිණාමයේ දැකීමම වක්කාර කරන සුළුයි. මත් කරන සුළුයි. සීනති කරන සුළුයි. පිස්සු වට්ටවන සුළුයි. ජීඳා දැයෙන පිස්සු නැති කෙනෙකුට මිසක මේ භාවනා කරන්න බෑ. සෑහෙන සීලයක් ඕනේ. සෑහෙන කායික ශක්තියක් ඕනේ. කෑයෙන පිනක් ඕනේ. කෑයෙන පෞරුෂත්වයක් ඕනේ. කෑයෙන ලෑස්තියක් කළා යන්න ඕනේ. භාවනා නම් ගහපු ගමන් ඇත්තයි. ආය කත්තා කරන දෙයක් නැහැ. කිරි ගහන මෝල් ගහින් යනවා වගේ භාවනා. ප්‍රතිඵල දරන්න බෑ. ප්‍රතිඵල දරන්න බැරිකම තියෙන නිසා සාසනය කල් ගියයි කියලා භාවනාවේ හෝ සත්‍ය පව පිළුණුවීමක් වෙලා නැහැ. ආගම මේක මරන්න හදනවා. මෛත්‍රී බුදුහාම වෙනකන් ඉන්න මේ මේවල් නැතුව බෑ අරකයි මේකයි කියලා කරන්න හදනවා. මොකද මේ විවහාර දේ සත්‍ය වශයෙන් අරගෙන. නිසා පරමාර්ථයේ ස්වාධීනව ස්වායක්තව හිටගෙන ඉන්නවා. පරිමේ ප්‍රඥාප්තිය කරකවනවා. ප්‍රඥප්තිය හරියට මට කරකවනවා. අපි මේ කරගෙන ප්‍රඥප්තිය අල්ලන්නේ ඒකේ ස්ථිරතාවයක් හොයන්න හදනවා. ඒකට කියනවා සංඥා විපල්ලාස. සංඥා කියන්නේ තර වෙනස් වෙන සුළු දෙයක්. ඒ වෙනස් වෙන සුළු දෙයට යාවෙලා <clears throat> තේරුම් අරගෙන ජීවත් වෙන්න නම් අපි ඒකට සුදු කායික මානසික තත්ත්වයක් දෙන්න. ඊනට පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන්. ඔපරේෂන් එකක් කරනනම් තියටර් එකට යන්න ඕනේ. ඒ දක්ෂ කෙනෙක් ඉන්න ඕන උපකරණ ආයුධ තියෙන්න ඕන, ලෙඩ අපිරිසුදු කරලා තියෙන්න ඕන, සීනට් කරලා තියෙන්න. නැත්තම් ඔපරේෂන් කරන්න බෑ. ආන් මේ වගේ මේ தත්ත්වය ඇති කරන තැන එක තමයි භාවනා මධ්‍යස්ථානය කියන්නේ. මේක තමයි ඔපරේෂන් තියටර් එක. ඉතින් ඒකට මේ සජී පෑදී හිටියොත් මේ ඕනම தත්ත්වයකට ඕනම කෙනෙකුට යන්න පුළුවන්. මුද්‍රජාසේ කිසි තැනක කියලා නැහැ. manussත්ය ලැබුව කෙනාට ආවල් දෙට යන්න බෑ කියන. එimhe සාපයක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. ඒ නිසා මේ අත්භාව ප්‍රතිලාභයක් තියෙනවා. ඒ නිසා මේ පණිවිඩය ඒකාන්තයෙන්ම බෞද්ධයන්ට කියන පණිවිඩයක් නෙවෙයි, manussයන්ට කියන පණිවිඩයක්. ඉතින් මේ විදිහට ලෝක සාමාන්‍ය ලෝක නිරුත්ති ලෝක මෝහාර ලෝක පඤ්ඤාති විස්තර කරන මොනම ආගමක්වත් ලෝකේ නැහැ. ඒකේ දෙවියෝ ਸਰව බලධාරී සදාකාලිකයි ਸਰවව්‍යාපී. එතනම පේන සංඥාව පුරුෂෙල් තිටන ගහලා තියෙනවා. බුදුජානනාථගේ සංඥාව එහෙම නැහැ. ඕනම තැනක ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. එimhe වෙනස් වීම චපලකමක්වත් අමරාවික්කේපවාදයක්වත් නෙවෙයි. මේක තමයි අනිත්‍යතාවය කියන්නේ. මේක තමයි දුකයි කියලා කියන්නේ. මේකේ ආත්මයක් නැහැ. අර පද්ධතියක් නෑ. නමුත් මේ තේරුම් ගැනීම හරයක්. තේරුම් ගැනීමම සාරයක්. ඉතින් මේ පොට්ටපාද පරිබ්‍රාජකයාට මේකෙන් ඉච්චර ලොකු සේවයක් වෙලා නෑ. චිත්තාර්ථ සාරිපුත්තට තේරෙනවා කුඩුකුරු කරපු දෙයක් යටිකුරු කරපු දෙයක් කුඩුකුරු කරා වගේ අන්ධකාර කාමරයක අලියක් තල්ලුවා වගේ කැළිය අතරමං වෙච්ච මොනට අත දිගාලා පාර පෙන්නවා වගේ බුදුජානන්ත ස්තුති කරලා පැවිදි දෙන්න. පැවිදිලා නොබෝ කලකින් මේ කාරණාව තේරුම් ගන්න පරමාර්ථ සත්‍ය කියන්නේ මේකයි සම්මුති සත්‍ය කියන්නේ මේකයි මේ දෙක අතර සම්බන්ධතාවයේ මේ පඤ්ඤත්තියක් නිරුත්තියක් ව්‍යවහාරයක් සාමාන්‍යයක් පමණයි කියලා නොබෝ කලකින් රාතන් වහන්සේලා අතර තව කෙනෙක් පාඩපත් වුණා කියන එකෙන් තමයි සූත්‍රය સમાપ્ત වෙන්නේ. ඉතින් මේ බණ ආන බණ කියන අපටත් අන්නේ එවැනි පොටපෑදීමක් මේ පොට්ටපාද සූත්‍රයෙන් ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි විනාඩි පැයකට විනාඩි 20ක් විතර කාලයක් කරන් තියෙනවා. මම මේ සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සලා කාටද කියන්න කරන දේවල් තියෙනවා. අපි ඒකට පොඩ්ඩක් ඉවසමු. ප්‍රශ්න ප්‍රකාශන පැහැදිලි තැනක් තියෙනවා කතා කරන්න. එහෙම නැත්නම් අපි ඒත්තාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් ධර්මදේශනා සචිවරේ සීමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට එතන ඒක අකින්චඤ්ඤාතේ ලැබලා ඒගොල්ලෝ හිතුවා ඒක තමයි කියලා කියලා. ඒක නිෂ්ඨාව ඒක තමයි ඉන් එහාට යන්න බෑ කියලා. ඊට පස්සේ අත්‍තරම උද්දකාරාම් වොත නේව සංඥා නා සංඥාද යා වරින් වර සංඥාවල එනවා වරින් වර සංඥාවල් නැහැ. ඒ දෙක තියුණත් ප්‍රශ්නයක් නෑ මම සංඥා අල්ලන්නේ නෑනේ. හැබැයි මේක නිෂ්ඨාව කියලා හිතුවා. බුදුන් කියවා මේක සංඥාග්ගේ පමණයි. මේන් එහාට මෙතෙන් එහා පැත්තමයි නිවන තියෙන්නේ. මේක තමයි භවේ. ඕලාරිකුණත් රූපිකුණත් අරිකුණත් භවේ. භවේ අන්තිමට ගියොත් ඒක නඩ තියෙනවා මේ භවය පන්නන්න පුළුවන්. මේ කක්ෂයෙන් මිදෙන්න පුළුවන්. ඒගොල්ලෝ කක්ෂයෙන් මිදුන්නේ නැහැ රක්ෂේම කරගන්න. ජනන්තේ සිද්ධාර්ථ තාපසෝ එතෙන් ගිහලා ගියා. එතෙන් ගාන ගිහලා ගුරුවරුන්ගේ සම්මාන ලැබුවා. තෑගි ලැබුවා. ලැබලා දැනගත්තා කිං කුසල කවි කිං සත්‍ය කවි. සත්‍ය නම් කීමයි. කුසලේ නම් කිම කියන පණිවිඩේ එතෙන්දී ආවේ. ඒ තමයි පින. මේක නෙවෙයි අවසානයේ අවසානයේ සඳහා ලැබිච්ච සුදුසුකමක් මට ලැබුණා. එතෙන්දී යනකම් මේ සත්‍ය කවේශී අදහස ආවෙත් නැහැ. අර නේව සංඥාන සංඥායතනය ස්පර්ශ කරනකොට තමයි කෙලස් ගොඩක් අඩු වෙනකොට දැන් මම සත්‍ය සොයා යන්න සුදුස්සෙක් කියලා. අරගොල්ල හිතුවේ ගුරුවරු හිතුවේ නෑ මම සත්‍යයේ ඉන්නේ. මේක තමයි නිස්සතාව කියන්නේ. අන්නේ දෙකේදී ගුරුවරයා නිත්‍ය කරගෙන තියෙනවා. ඉද්දාත තාපස බුදු වෙලත් නැහැ තව. මේ සත්‍ය නෑ. සත්‍ය හොයන්න ඕනේ. මේක ඔය ඔයගොල්ලෝ අල්ලගෙන හිටියට මේක නිත්‍ය දෙයක් නෙවෙයි කියන සැකකිරීම කරා ඒක ගුරු ඉස්සර කරන්න බෑ යාට. මොකද යාගෙම ඉගෙනගෙන යාගෙම දක්ෂ ගෝලයා වුණාට පස්සේ ඔබතුමලා මේ අල්ලගෙන තියෙන්නේ මේ මේ తాවකාලික දෙයක් කියලා කියන්න බෑ. ඒ නිසා යාගෙන් මෙන් වෙලා ගිහිල්ලා මේ දෙයට යන්නේ නැතුව ඇත්තටම මේක తాවකාලිකයි කියලා හිතා ගන්න පත්තම උකුත් නැහැ. කෙලස් නේ. කෙලෙස් අඩු කරාට පස්සේ මේ දේත් తాවකාලිකයි කියලා හිතන එකම බුදු අදහස. ඒක මහා බෝසතාණන් වහන්සේ නමකට විස කාටවත් දෙන්නේ. අපිට ගියොත් මේ 500ක් විතර ඉන්සනකට ගිහිලි වෙලා ඔබතුමා මෙතන හරි දක්ෂයි මේ මේ ඉතුරු පිරිසු ගෝල හදාගෙන මේ තන බාරගෙන ඉන්නේ කිව්වොත් අපිට හිතෙන්නේ ඒක ලොකු සම්මානයක්. නතර වෙන්න වටන තරක් කියලානේ. ආසිය සිද්ධාර්ථ තාවස්තුමත් තියෙනවා මෙතන ඇමක්. මෙතන උගුලක්. ගෙදර ගෑණි දාලා මාලිගාව දාලා ඇවිල්ලා දැන් තව තැනක් ඇන්නවා. මේක සත්‍යයට කිට්ටු තැනක් වුණාට ඇත්තම සත්‍යයට කිට්ටු බවට වැටෙන්නේ එතන ගියාට පස්සේ තමයි. ඒ නිසා අදහස් කරන්නේ ඔක්කොමලා අකින්චඤ්ඤාත නිවසඤ්ඤාත යා යුතුයමයි කිය. ඔය කිට්ටු කරන යනකොට පිං ඇති කරාට තේරෙනවා මේ නිත්‍යතාවයම තමයි ආත්මෙ තියෙන්නේ. මම ඉන්නවා මම වෙමි මේක මම මාගේ කියාගන්නේ. ඒකට අභියෝග කරන්න බයයි යමක් කමක් තියෙන කියලා. සමකම තියෙන හැම කෙනෙක්ම තමන් හම්බ කරපු දෙයට නිඳ කරනවට කැමති නැහැ. ඉති පුදාන් කියන නිසා හිඟනකම අවශ්‍යයි. සමකමක් නැහැ. කවුරුට කණ්ඩ දෙනකම අවශ්‍යයි. එතකොට තමයි යාර තේන තියෙන දේ තිබිච්චා ඒවට අයිතිකාරයෝ ඉන්නවා. ඒකට බලා ගන්නවා. ඒගොල්ලන්ගේ අනුකම්පාව විතරයි මම ජීවත් වෙන්නේ. මට ඒව අයිතිත් නැහැ. ඒගොල්ලන්ගේ අයිතිය තියා හැටි කියලා මට ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒගොල්ලන්ගේ අනුකම්පාව ලබන්න බෑනේ. ඒගොල්ලන්ට බැන්නොත් නිසා දායකයන්ට යට වෙන්න ඕන. දායකයන්ගේ අහන්න ඕන. හැබැයි දායකගේ අනුකම්පාව මිස වෙන මොනක්වත් මට එපා කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් විකුණන්න පුළුවන් අදහසක් නෙවෙයි. කාටවත් ඒක ලේසියට තේරෙන්නේ නැහැ මේ තමන් හම්බ කරපු තමන්ගේ ප්‍රිය වස්තු වල තියෙන බොල් ගතිය, දිරච්ච ගතිය, ගුල්ලු ගහලා තියෙන ගතිය, භංගුර ගතිය දකින්න කැමති නැහැ. මොකද ඒකම තහදාගත්ත හිණේකින් ජීවත් වෙන්නේ. ඒ වගේ අර දෙන්න කරලා තිබුණේ රූප ද්‍රව්‍ය මත නෙවෙයි තරංග ගහගෙන තිබුණේ මේ ධ්‍යාන අරූපී ධ්‍යාන මත ඒ අල්ලාගත්ත ලෝකේ තමයි තාම ඇත්තේ. දැනටත් ඇති. දැනටත් හිතෙන්නේ අපිට වැරදිලා ඒගොල්ලන්ට අද ගිහිල්ලා කියලා. මොකද ඒගොල්ලෝ කෙලවරක් නැති ජීවිතයකට ප්‍රශ්න නැති ලෝකෙක ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හිතුවා මේ අපි দাঁඩි දාන භාවනා කරන සක්මන් කරන බොරුවට නටනවා. ප්‍රාදිනේව සංඥානා සංඥාති අරගෙන හිටාව නම් මොකක්වත් නැහැ නේ කියලා ඒගොල්ලෝ හිතන්නේ. හැබැයි ටිකට් එක කැපෙන දවසේ කොහෙ වැටේද හොයන්න බෑ. ආයෙ සිරත් දීර්ඝ සත්සාරයකට මුල ලැබෙනවා. ආයේ වැල් ගැඩවිල්ලෙක් කියලා උපදීද? බැල්ලියක බඩේ උපදීද කියන්නේ. අපි මේ කරන වැඩේ අතෙන් යන්න පුළුවන්කමක් තියෙනවා යන්නත් ඇති. ඒක නෙවෙයි නිෂ්ඨාව කියන මේ සංඥාවේ තියෙන වාෂ්පීකරණ වෙන ගතිය. කම්පන චංචල ගතිය තේරුම් ගැනීම තමයි මේ පොට්ටපාද සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් කියෙන්නේ. අපි ආරාම කරන වෙලාවට අතීතයේද හරි අනාගතයේද හරි ඒක නිසා උපන්නවා. එතකොට සංඥාස අපි දින වේලාවක විතරම හිතේ සිතිවිලි තියෙනවා. ඒ සිතිවිලි එක්ක කාම සංදේශයේ ක්‍රියාකාරීත්වය යම් කිසි නිවරණයක ලක්ෂණ දක්වනවා. එතකොට අපි ඒ නිවරණයක් නිවරණයක් හේතුවෙන් මුලා වෙලා හරි නිවරණයක් බව දැනගෙන හරි ඒ ඉන්න වෙලාව මේ රූපී අත්භාවයේද අරූපී අත්භාවයේද මොලාර සත්භාවයේද කියලා කුමුද ප්‍රත්‍යක්ෂයේ ඉන්න එක තැනක චින්තාවේ ඉන්න එක තැනක එතකොට අපි කකුල් දෙක දෙපැත්තේ දාන එකක් ඔරුවේ එකක් ගොඩබිම ඔරුවට ගොඩ වෙන්න ඕනේ හැබැයි ඔරුවේ හෙල්ලෙනවා ඉතින් එතකොට ගඩොළුවට ගන්නවා ඉතින් ඔරුවේ ඉන්න මිනිස්සු කියන නගින නගපන් නැත්තන් ගැටුව අපිට යන තියෙනවා ඉතින් මේ මනසට ඔරුවට කකුල තිබ්බ ගමන් හෙල්ලෙනවා ඉතින් මේ කකුල මෙහාට ගත්තොත් ඔරුවේ මේ කකුල එහාට ගත්තොත් ගොඩබිම ඉතින් අර චින්තාමේ සහ ප්‍රත්‍යක්ෂ දෙකේ සම්පූර්ණ පටලවිච්ච ලෝකයක් පෘථග්ජන ලෝකේ. එයා දන්නේ ආශ්‍රද ප්‍රසවාසයේ ප්‍රත්‍යක්ෂ කළ හැකක් හිතවිල්ල අනුමානයක් කියලා. එයා දන්නේ නැහැ ඒ ආශ්‍රද ප්‍රසවාසයේ ප්‍රත්‍යක්ෂ කළ හැකක් මේ වේදනාවට පෙළෙන ගතිය අනුමානයක් කියලා. එයා මේකයි මේ දෙක එකට තර පොරේට දානවා. මේ සත්‍යයේ ප්‍රත්‍යක්ෂය බොහොම සියුම්. කොහොම දුර්ලභද දුර්වල දෙයක්. ඉතින් ඒ නිසා අනුමානයේ වෙලින් මලක කා කොටක් දාලා මුරු මුරු ගාලා තල්ලා ڇප්ප කරලා යනවා. ඊට පස්සේ යෝග ආචරය කාටත් ඡන්ද දෙන්න ඕනේ දන්නේ නැහැ. දින එකන ඡන්ද දෙනවා නම් අනුමානට ඡන්ද දෙනවා. සමසත්‍ය தත්ත්‍ය දෙනවා නම් යෝග ආචරය ඇත්තටම අනුග්‍රහ කරගන්න ප්‍රත්‍යක්ෂය. ඒක තේරෙන්නේ කොහොමඩක්වත් මේ භාවනා කරන අරමුණ අනපන ගත්තොත් හිතලා කරන එකක්ද ස්වභාවික එකක්ද කියලාවත් අල්ලන්න බෑ යෝගාචරය. හුස්ම ගන්න හිතලාද ස්වභාවිකද කියන එකවත් කරන්න බෑ. නැත්නම් ජීලාට ප්‍රශ්නයක් නැහැ. ජීලාට හොඳට ස්වභාවික ගන්න. භාවනා කරන්න ගියාම ඒක හිතලා කරන්න. සක්මන් කරනකොට ස්වභාවික සක්මනක්ද යන්නේ හිතනවද කියන එක වෙන් කර ගන්න බෑ. මොකද ඒ තරම් ප්‍රත්‍යක්ෂේ සහ හිතලෝක ජීවත් වෙන්නේ. ඉතින් ඒක තමයි උම්මත්තක ලෝකේ. මම ඉන්නේ හීන ලෝකයකද? එහෙනම් මේ පොළවේ. මම දැන් මෙතන ඉන්නවා කියන එකද වැඩි. මුළු ජීවිතේම යන්නේ හීනෙකට. ඉතින් ඊට පස්සේ ඒ මනසට හීනේ ඇත්ත වෙනවා. මේ ප්‍රත්‍යක්ෂයට ආපු ගමන් කී හිඳාඩි දාලා කරකොල අඹරවල සහ සුදු සුලං ඉන්න පටන් ගන්නවා. ඉතින් ඕක මේම නම් මරණයට ආයි කොහොම හිටියේ? අනේක පාට දඩස් කාලේ කියලා ප්‍රත්‍යක්ෂයට දැම්මට පස්සේ මෙතෙක් කල හිතාගෙන හිටපු දේවල් අගයන් ආඩම්බරයන් තේරෙම වැඩි මාලිකාවක් මුදුරලකට ගසාන් ගියා වගේ ගියාම මරණයට හපන් මේ අබැකි. ඒ නිසා මේ බුදුහාමුදුරුත් එක්ක අපි ජීවත් වෙනවා කියලා කියන්නේ බල හීන ලෝකයක් කොච්චර සුන්දර වුණත් ප්‍රත්‍යක්ෂයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. වෙන්න මොකක්වත්ම නැහැ. ඉතින් සාර හීන ලෝකයක් අතහැරලා අයිස්ක්‍රීම් එකක් අතහැරලා මේ ඇවිල්ලා මේ කටු කරෝසන සහිත කොහොම ඇටයක් ගන්න කවුරක් කැමති වෙන්නේ. ඒකට ඕනේ පෞරුෂත්වය ඕනේ. ඒ නිසා උඟ දෙනෙක් කැමති අයිස්ක්‍රීම් කෝන් එක පිටින් කන්න පුළුවන් මේ මොකටේ කොම්බෑට කන්න. ඒක ප්‍රත්‍යක්ෂය අනිත්‍ය දුක්ඛ අනාත්මයි. හිතලුව නිට්ටය සුඛයි සුභයි. ඉතින් අපි හරි වෙලාවම අර හිතලුවත් එක්ක අනුමානයත් එක්ක හීන ලෝකයේත් එක්ක ජීවත් වෙනවා. ඒ හීන ලෝකයේ ඉන්න කෙනෙකුට යාළුවයි කියනවා. ప్రత్యක්ෂ දැනන හදන එක්කනට කියනවා ඕවත් එක්ක ගමනක් යන්න බෑ. ඕගොල්ලෝ ඉඳලා වෙනම කතාවල් කතා කරන්නේ අනිච්චන් දුක්ඛන් අනත්තන් අපේ වැඩේට බාධායි. එයාම ගදායි. අපිම යතයි වෙන කවුරක්වත් නැහැ ඒ නිසා මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් sannivedanaye degree නෙමෙයි PhD එකක් ගන්න. තමන් කතා කරන්නේ දන්න දේ, වෙච්ච දේ ඇති හැටියට කියනවාද? ඇති හැටිය වෙච්ච විදියට කියනවාද නැත්නම් හිතලුවක් ඇති හැටියට කියනවාද ඇති හැටියක් හිතලුවක් විදියට කියනවාද කියන එක ඇත්තටම ඒ කර්ම මනුස්සය දන්නේ නැහැ. අන්තනික ධර්ම වල තියෙන භයානකම. ඊට පස්සේ අපි ගහපාදිනවා මම මේ කතා කරන්නේ දැකලා අද්දුට ප්‍රත්‍යක්ෂයක් කියන්නේ. එයි මාව සැක කරන්නේ කියලා. බුදුන්සේ සැක කරන්නේ නැහැ. බුදුන්සේ කන්නඩියක් මොන්ට අල්ලලා කියනවා උඹට පේනවද මේ රූපේ? බොයි හිතාගත්ත රූපයක් උඹට පේන්නේ. ඉතින් තියෙන්නේ ඕක නෙවෙයි කියලා. ඉතින් ඒක උංගදේ බුදුහාමුදුරුවෝ දකින්න කැමති නැහැ. අන්තරට යන්න බුදුගෙට යන්න කැමති නැහැ දේවාලයට කැමති. දේවාලේ දෙයියෝ එහෙම මොකුත් කරන්නේ අනේ පුතේ මොනවද ඔබට අවශ්‍ය කරන්නේ මට පිළියම් ලින්කයක් කරලා පඳුල්ලපන්. ඔබට ඕන දෙයක් දෙන්නම්. කවුවටත් පොඩ්ඩක් ටිකක් ගතම් එකක් දීපන්. ඕන දෙයක් දෙන්නම් කියලා. අරකට බැනමට යන්න සියලු සැප එක විනාඩියෙන් අයින් කරලා දෙන්න. හැබැයි මේ ස්පිරිට් එක මෙච්චරයි මේ ස්පිරිට් එක මෙච්චරයි ගන්න ගන්නේ. අපි ළඟ තියෙන ඕන තරම් වගේ ධූර්ත ධර්ම. ඒ ධූර්ත ධර්ම පොඩි ගාණක් ගේපුවම සියලු දුක් නැති කරතයි. පොඩි ප්‍රශ්නයක් තියෙන ටික වෙලාවකට විතරයි. බුදුරජාණන්සේ පෙන්න දේ ඒකම කරනවා සල්ලි ගන්නෑ දීර්ඝ කාලීනයි. හැබැයි යෙදිලා කරන්න. ඒකට පොන්ද බලන්නේ. ඒකට කාගවත් ආධ්‍යාත්මික පොද්දක් නැහැ කොන්ද අවශ්‍ය කරලා තියෙන මොකටත් නෙවෙයි ගත්ත කාලතරණ දිගටම කරා. වැරද්දක් කරුවත් වරදින්නේ නැහැ. එකම දේ නැවත නැවත කරනවා නම් ඒ මනසට අනිවාර්යයෙන් මේකේ ආධින වාසාව තියෙනවා. අපේ වෙලා තියෙන අපි එක එක කාලසටහන් එක එක විදිහට වෙනස් කරනවා වෙනස් කරන නිසා අපිට එකකවත් සිද්ධ වෙන්නේ නැහැ. එකවත් වශී වෙන්නේ නැහැ. එකවත් සීසන් වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් කල් යනවා මොනම සත්‍යයක් හරි තේරුම් ගන්න එකම දේ පැවිද්ද තෙරුණාචනමක් වෙන්න මහ තෙරුණාචනමක් ගන්න එකම දේ අවුරුදු 220ක් කරනවා. PhD 8ක් කරතයි. ඒ අවුරුදු දෙකෙන් තුනේ PhD එකක් කරතයි. මහානකමක් අවුරුදු 20ක් කරනවා කියන එක සමහරවිට හිතන්නවත් බෑ. මහ වෙන්නවත් හිතන්න බෑ. එදි ඒ වගේ දෙයකට බුදුරජාණන් පෙන්න තියෙන තියෙන මේ එකම දේ නැවත නැති කියන අනුපස්සන භාවනා බහුලී කතා. ඉතින් පෙන්වන්න බෑනේ ලෝකයට. ඒ නිසා සත්‍ය දැකපු නැති එක්කෙනෙක්වත් නැහැ. ඔක්කොම සත්‍ය දැකලා තියෙන්නේ. නමුත් මේ අපි මේ හිතලුවට කැමති. තමන් මවාගත්ත ලෝකේ ජීවත් වෙන්න කැමති නිසා සත්‍යයට පිටපාන. මේ පිටපාවට පස්සේ ඉතින් කර්ම ශක්තියට වැටෙනවා. අත්දැකන දෙයක් අපි ඊට අපි අපිට සිද්ධාන්ත වශයෙන්ාරි කීප තුන හතරක් හරි පහක් හරි අතීතයන් සිටිවිල්ලක හිතේට ඉන්නවා අතීතය ගැන හිතේටයින් වෙනවට සම්මත සිහිය නැහැ ඉතින් අපි සංඥාවක මුලාව රැඳී අපිට හිතන්න අතීතේ නැති ඒක සම්ම ඒ වගේ වෙලාවක අතීතයේ අතීතයේ සිටියා කියලා දැනගන්න එක පස්සක්ෂ ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ ආනිච්ච සප්පයි සූත්‍රය සඳහන් කර තියෙන නැවත පැමිණෙනවත් එක්ක. ප්‍රත්‍යක්ෂයකට එනවත් එක්කම දැනගන්න පුළුවන් මෙතෙක් හිටියේ අනිශ්චිත තැනක, චපල තැනක, අනුමානික ණය ක්‍රමයකට දැන් ඉන්නේ ප්‍රත්‍යක්ෂය කියලා. අන්නේ පුංචි වෙනස තමයි නිවන කියන්නේ. ප්‍රත්‍ය අනුමානක ඉඳලා ප්‍රත්‍යක්ෂයට එනකොට ඒ මනස කනගාටු වෙනව අසත්පුරුෂය කියලා. සත්පුරුෂයා දැනගන්නවා හරි කොච්චර අවුල් වුණත් ස්වභාවයෙන්ම දැන් ප්‍රත්‍යක්ෂ ඇවිල්ලානේ තියෙන්නේ. දැන් මේක සතුටු වෙන්න කාරණාවනේ. මෙතන ඉඳගෙනත් එයා නැවතත් අනත් අතීතයට යන්න යන්නේ නැහැ. පශ්චාත්තාපයට යන්නේ ප්‍රත්‍යක්ෂ ඉන්න බව සාහිතික කරගන්නවා. ඒක අත්දැකීමෙන්ම ගන්න ඕනේ. ඊට පස්සේ දැනගන්නවා මේ අතීතයේ ඉන්න ආදාකල් අතීතයේ ඉන්න බව දැනගන්න බෑ. ඒක දැනගන්න පුළුවන් එන්නේ ප්‍රත්‍යක්ෂයට ඇවිල්ලා ඒක අනුමානයක් බවත් සංඥාවක් පමණක් බවත් ඒකාදා යහපතක් ඇති කරන්නේ නැති බවත් කියන්නේ හැම වෙලාවෙම ඉතිසුව සලසන්නේ හැබැයි හරි මිහිරි අපි සුන්දරයි අපි හීනයි ප්‍රත්‍යක්ෂයේ ඒකාකාරයි හරි කම්මැලි නමුත් චාටුව නෑ චපල ගති නෑ ඉතින් අන්නේ ප්‍රත්‍යක්ෂයට ආවට පස්සේ දැන් මම ප්‍රත්‍යක්ෂයේ ඉන්නේ කියලා තේරුම් ගන්නවා කියන එක බුදු වුණා වගේ වෙනවා ඒක තමයි අපිට තේරෙන්නේ මේ සතියේ ඉඳලා නැති වෙලා ආය සතියට එන වෙලාව ගැනයි අපි සාමාන්‍ය වශයෙන් කියන්නේ මේකට සතුටු වෙන්න කියන එකයි සාරිපුත්‍ර සාන්ති කියන්නේ සමාදේන කම්පතිටි සති බල. අමාවේ තමයි හිටියේ නම දැන් ආවේ සතියටනේ. අනේ ඒකට සතුටු වෙන්න. ඒක සතුටු වෙන්න කිය දාසින භාවනා කියන එක විනෝදාංශයක් ඔය අමාරුවක් නෙවෙයි. අපිට වෙලා තියෙන පිට යන්නත් එපා යන බව දැනගත්තත් කනගාටුයි. ඊට පස්සේ පිට නොයන්න මොකද කරන්න කියලා අපි හොයනවා. එහෙම කන්දෝකේ නැහැ. පිට යන්න තරම් හිතුව හිතුවක් කාරණාට ඒ හිතීම ආපහු එන ගතියකුත් තියෙනවා. ඒක අපේ ගතියක් නෙවෙයි ධර්මයේ හැටි. අර ආපහු එන ගතිය විතර සතුටුයි. හිතට පිට ගියාම ගැන හිත හිතා ඉන්න කල්පනා කරන්න කෙනෙක් නැහැ. ඒක සංඥාවක් පමණයි. නම මේක ප්‍රත්‍යක්ෂයක් බව තේරුම් ගන්න එක නම් Tamange යුතුයකමද වැඩ. ඒක ගාලා බලන්න පුළුවන් මේක ආශාසි මේක ප්‍රසාද මේක බාගන්ද මේක දකුණද මේක වම් පිටි දර වැලමිටද මේ විලුඹද කකුලද කියලා ඒක තමයි ප්‍රත්‍යක්ෂය. ඉතින් ඒක නැති එක තමයි ඔය විද්‍යාවේ තියෙන ප්‍රධානම බොරුලැල්ල පොරගේ විද්‍යා කාතාක ප්‍රත්‍යක්ෂ කතා කරන්නේ. අනුන්ගේ දෙයක් ගැන කතා කරන්නේ අතීතයක් ගැන කතා කරන්නේ වෙන තැනක් ගැන කතා කරන්නේ ඒකයි බුද්ධජනසගේ තියෙන විද්‍යානුකූල බව නිතරම පදනම් වෙලා තියෙන මම දැන් මෙතන අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙතන ඉඳගෙනත් අතීතය ගැන හිතමින් ඒක සත්‍යයි කියලා හිතනවා මෙතන ගැන සැක කරනවා ප්‍රත්‍යක්ෂේ සැක කරනවා බේත් නැහැ ඒකට බේත් නැහැ ඒකට කියන්න තියෙන්නේ මේක තමයි අපිට අතීතයේ කරපතරක් ජඩකම් අපි කරේ ඔන්න පටලවිල්ල නිසා ඒ නිසා ප්‍රත්‍යක්ෂේ මිහිරි අමිහිරි වුණත් ඒකාකාර වුණත් ප්‍රත්‍යක්ෂයේ හිතසුව සරසනවා බුදුහාමුදුරු නියෝජනය කරනවා ඒ නිසා නැවත නැවතත් පච්චක්ක සිද්ධාවත ඇතිදී ඇති ඇති දැකීමට එළඹිලා වාසය කරන්න තමගේ රුචි අරුචි කන්ටික පැත්තකට දාන්න. ඒකට කැමති නැහැ. කැමති නැති බව දන්න එකත් ලොකු දෙයක්. අපිට වෙලා තියෙන්නේ මේ අපි ගෙනාවු රුචි අරුචි කන්ටික පැත්තකට දාන්න කැමති නැහැ. ඒ නිසා මෙච්චර සත්‍යය තියේදීත් අපි අර හීන ලෝකේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒකයි වෙනන්දමල්ලි කියන්නේ මට අරින්න මට දකින්න මගේ හීනේ. යෝගාවචරයට ඒක වෙනකොට hina යනවා. මම බොහොම සීරියස් පිට හීනේ ජීවත් වෙනවා. වර්තමානට ආපු ගමන් නිකන් බෝලද වෙලා අයියෝ කද්දයක්ද කියලා ආයෙත් යනවා අතීතයට. ආයෙත් යනවා අනාගතයට. ඒකල වන්න මෙයාට මට වගේ අතීතයට යන්න බෑනේ. මෙයාට මට වගේ අනාගතයට යන්නත් බෑනේ. කියලා අනිත් එක්කනාගේ අඩුපාඩුම අදාගෙන ඊමසේ වර්තමාන ජීවිතය වෙනසක් වෙන්න ඇති. නැත්නම් අපි වර්තමානයේ ඒ තරම් කුඩම්මගේ සැලකීම. පුදුමාකාර අනදර කිරීමක් කරන්නේ පොදු අර්ථකථන දෙන්න පුළුවන් අපේ මුළු ජීවිතේටම අපි කරන්නේ වර්තමාන මොහොතට වෛර කරනවා. එළඹ සිටි මොහොතට වෛර කරන්නයි අපි මේ සියලු විනෝදාංශ, සියලු වටපිටා සකස් කරගෙන ඒ වගේ ආධාර ලබන්නේ වර්තමාන මොහොත පන්න ගන්න. ක්ෂණය පන්න ගන්න. ඒක කවුරුත් කරන එක නෙවෙයි. ඒක මතු කරලා දෙන එක තමයි ධර්මයේ බණ හීමෙන් අපි උත්සාහ කරන්නේ කරන්නේ. මතු කරලා දුන්නට තේරුම් ගන්නවා කියන එක වෙනම දෙයක්. දැයි අපි අරන් තියෙන විනාඩි 15ක් 20ක් විතර වගේ සාකච්ඡාවටත් ඒ නිසා අපි මින් ඉදිරියට ඊතාවතා ආදී වාතා සජ්ජහ නාටකෙ පැමිණීමේ ධර්ම දේශනා සසුවාරේ නිමාව සටහන් කරමු. ඊතාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දීවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊතාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බ සම්පatti සීතියා එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ අතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ අතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු